ප්‍රාර්ථන අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 15 වෙනි සඳුදාව ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා කාලයයි අපි මේ සඳහා වෙන් කරගෙන තිබෙන්නේ. සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අනිකුත් විහිෝගී පින්වත් පිරිස මේ සදහම් හමුවට සහ සම්බන්ධ වෙනවා. ඉතින් අදත් ඒ හැම දිනාම පැමිණ සිටින සහභාගී වෙන සියලුම දෙනා අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්න කැමතියි. එකම මගක යන පිරිසක් මේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ආර්ය ප්‍රතිපදාව තුල නිවන් මාගේ ගමන් කරන පිරිසක් ඊට අදාළ ಗುಣ වඩන සීල සමාධි ප්‍රඥා ආදී ಗುಣ වඩන පිරිසක් අප මේ එකතු වෙලා කල්යාණ මිත්‍රත්වයෙන් මෙවැනි සදාම් හමුවක් පවත්වන්නේ මේ පරමාර්ථය අපි හැමදෙනාම මේ යන ගමන වඩාත් පැහැදිලිව වඩාත් ඉක්මනින් වඩාත් නිවැරදිව හරියටම ඉලක්කය කරා යාම පිණිස කරන ප්‍රයත්නයක් ඒ වගේම අපි මේ දරන ප්‍රයත්නය තවත් කෙනෙකුට ආලෝකයක් වෙයි සමහර විට අතදීමක් අත්වලක් මාර්ගෝපදේශනයක් බවටත් පත්වෙයි ඉතින් එවැනි උතුම් කරුණා මෛත්‍රී අදහසකුත් පෙරදරි කරගෙනයි අප මේ සදහම් හමුව පවත්වන්නේ.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 උසස් බව, පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව පිනිස. අයන් මෙය ඒකායනෝ මග්ගෝ පහසුම කෙටිම මාර්ගයේ හැටියට. ඒ කියන්නේ සතර සතිපට්ඨානයක් හැටියට. නැත්තම් අංශ හතරක සිහිනුවන දියුණු කර ගැනීමක්, සිහිනුවන පවත්වා ගැනීමක් හැටියට මේ දේශනාව කෙරේ. එයම නිවනට මඟ විසුද්ධියා මග්ගෝ කියලා දේශනාව ආරම්භයේදීම මෙය සඳහන් කරලා තිබෙනවා. ඉතින් අපි මේ සූත්‍රය මහා සතිපට්ඨාන දේශනාව මේ විදිහට මාර්ගෝපදේශනයේ හැටියට අපි තබාගෙන එහෙමයි මේ මේ සාකච්ඡා මාලාව අප කරගෙන යන්නේ. ඉතින් මේ වන විට අප එහි යම් දුරක් නැත්නම් යම් ප්‍රමාණයක් අපි සූත්‍රය පදනම් කරගෙන මේ සාකච්ඡාව කරගෙන ඇවිදින් තිබෙනවා. විශේෂයෙන් අපි සූත්‍රයේ පසුබිම අපි ඒකට නිදානය කියනවා. ඒ වගේම සූත්‍රයේ ඇතුළත් ಉದ್ದೇಶය ಉದ್ದೇಶය කියන්නේ බුදුරජාන් වහන්සේ කෙටියෙන් මාත්‍රිකා වශයෙන් කරුණු දැක්වීම කරලා තිබෙනවා. එතනින් පස්සේ ඇතුළත් වෙන්නේ මේ සූත්‍රයෙන් උගන්වන නැත්නම් මේ බුද්ධ දේශනාවෙන් උගන්වන මූලික කුසලතාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය කමඨහන් තුනක්. මූලික කුසලතාව තමයි සති සතිමා සම්පජානෝ ආතාපි කියන මේ ಗುಣ ගුණාංග. එතකොට සතිමා අපි කතා කළා සිහි ඇති බව, අවදිමත් බව, වර්තමාන මොහොතේ අවදිමත්ව කටයුතු කරන ස්වરૂපය. අවදිමත් කිව්වේ පසින්දුරන්ට සහ මනසට ඒ කියන්නේ ඇස කන නාසය දිවකය සහ මනස මේ හයෙන් තමයි මිනිස්සෙක් මේ ලෝකය නැත්නම් මේ ධර්මතා නාම රූප ධර්මතා වටහා ගන්න තේරුම් කරගන්න අවබෝධ කරගන්න මේ හය තමයි මාධ්‍ය මේවා ගෝචර කරගන්න. එතකොට මාධ්‍ය කර මේ මාධ්‍යයෙන් ගෝචර කරගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා pāli භාෂාවෙන් හඳුන්වන දේන දේ, ඇහෙන දේ, දැනෙන දේ, වැටහෙන දේ කියලා යමක් තියෙනවා. එතකොට මේ දේවල් මේ පසින්දුරං සහ මනසහරහා ගෝචර කරගන්න. ගෝචර වෙනවා. ඒක හිතාමතා කර ගැනීමකුත් තියෙනවා. ඉතින් ඒ විශේෂ අවශ්‍යතාවක් විශේෂ වමනාවක් ඒ සඳහා නැතත් මේ ඉන්ද්‍රිය පහ සහ මනස සක්‍රියව තියෙන අවස්ථාවල ඒ ඒ වගේ මේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රසාද ගුණයක් තියෙනවා නම් ඒවා සක්‍රිය අවස්ථාවේ මේ ආරම්මන අරමුණු ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස සහ කරුණ වශයෙන් වැටහීම කරුණු ඒ වගේ ගති ලක්ෂණ වැටහෙනවා පේනවා දැනෙනවා ඇහෙනවා එතකොට මේක එක්තරා ස්වභාවික සංසිද්ධියක් එතකොට මේ ස්වභාවික සංසිද්ධිය තුල තමයි පුද්ගලයා මූලික අර්බුදය ඇති කරගන්නේ මොකද මූලික අර්බුදය ඇලීම මේ ගැටීම මුලාව කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. ඒ ගැටලුව ඒ අර්බුදය ඇති කරගන්න. ඉතින් ඒ ඒ ඇති කර ඒ එතන තමයි දුක කියන කාරණේ මතුවේ. බුදුදහමේ මූලික ඉලක්කය දුක්ඛ නිරෝධය. එතකොට ඒ සඳහා දේශනා කරලා තියෙන වැඩපිළිවෙල හඳුන්වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා. එතකොට මේවා ඔක්කොම අයිති වෙන්නේ අප මේ කතා කරන බුද්ධ දේශනා හැම දෙයක්ම අයිති වෙන්නේ අත් වශයෙන්ම බහුතරයක්. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට. පටිපදාවට. මේ බුද්ධ දේශනාවත් එහෙමයි. ඉතින් එතකොට අර ඇති වෙන දුක්ඛය, දෝමනස්සය ඇති වෙන විදිහත් පෙන්වා දෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම. ඒ කියන්නේ මිදීම සඳහා, නිරෝධය සඳහා මඟත් දේශනා වෙනවා. එතකොට ඒ අනුව මේ සතිපට්ඨාන දේශනාවේදී ඇතුළු තවත් තැන්වලදී වෙනත් තැන්වලදී මේ සමුදය සත්‍ය පැහැදිලි කරනවා. ඉතින් සමුදේ සත්‍යයේදී සාමාන්‍යයෙන් දක්වන්නේ නිතරම යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ සූත්‍රයේදීත් ඒක පැහැදිලි වෙලා තියෙනවා දේශනා වෙලා තියෙනවා අග ඉතින් තණ්හා තණ්හා කියලා කියන්නේ මේ අර කලින් කිව්වා අර ඉන්ද්‍රියාරම්මන සමග ඇලෙන ගැටෙන මුලා වෙන ගති. ඒකටයි තණ්හා කියන්නේ. එතකොට ඉතින් ඒක වෙන්නේ ඇයි කියලා හොයාගෙන ගියාම බුදු පියාණන් වහන්සේගේ හේතුව පෙන්නනවා. පටිච්ච සමුප්පන්න ධර්මතාවක් නේ තියෙන්නේ. හැමතැනම ඒක ලෝක ස්වභාවය නම් පටිච්ච සමුප්පන්නය. යමක් සිද්ධවන්නේ හේතුවක් ඇතුව. සහේතුකවයි යමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ තණ්හාවට නැත්නම් මේ ඇලීම ගැටීම මුලාව කියන ස්වභාවයටත් හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. ඉතින් ආසන්න හේතුව බැලුවොත් ඉතින් වේදනා පච්චය තණ්හා. විදීම නිසා බැඳීම. එතකොට දැන් ඒකම බුදු පියාණන් වහන්සේ බැලුවා එමනම් මේ විඳීම නම් බැඳීමට හේතුව වේදනා නම් පච්චය වෙන්නේ තණ්හාවට. එහෙනම් සාමාන්‍ය ක්‍රමයේ හැටියට හේතුව අයින් කරන්න ඕනද? හේතුව ඉවත් කිරීමෙන් ඵලය ඉවත් වෙනවා. ඉමස්මින් අසති ඉදන් නොහොත්. ඒකනේ ධර්මතාවය. ඉතින් බැලුවා මේ වේදනා කියන එක අයින් කරලා දාන්න පුළුවන් එකක්ද කියලා. වේදනා පත්‍ය තණ්හා. ඉඳීම නිසා බැඳීම. බලපුවාම එහෙම දෙයක් කරන්න බෑ. මේ වේදනා කියන නාම ධර්මය නැත්නම් මානසික தත්ත්වය කියලා අපි කිව්වොත් ඒක කායික මානසික දෙපැත්තෙම පෙන්නන කාය සම්පස්සජං මනෝ සම්පස්සජං කියලා දෙපැත්තෙම පෙන්නන මේක අයින් කරන්න බෑ ඉවත් කරලා තියන්න බෑ ඉතින් එහෙම පුළුවන් తాවකාලිකව වගේ ඔය ඉන්ද්‍රිය ආරම්මණයන් වලක්වල හැට පේනකින් හැට පේන එක වලක්වගෙන ඉන්න කනට ඇහෙන එක වලක්වගෙන ඉන්න නාසයට දිවට කයට දැනෙන එක වළක්වගෙන ඉන්න. මනසට වැටෙන එක වළක්වගෙන ඉන්න తాවකාලික වශයෙන්. ඉතින් එහෙම ක්‍රමවේදත් ඉතින් බුද්ධ පූර්ව යුගයේ මේ සම්ප්‍රදාය නැත්නම් මේ නිවනින් නිවන සොයාගෙන නැත්නම් දුකෙන් මිදීම සොයාගෙන ගියැත්තෝ එවැනි ක්‍රමත් එවැනි සමත ක්‍රම සොයාගත්තා. ඉතින් බුදු පියාණන් වහන්සේත් මේ වැනි ක්‍රම ඒ කාලේ බුද්ධ හැටියට සලකන්නේ නැහැ බෝධිසත්වයන් වහන්සේ. ඒ ක්‍රම ඔක්කොම අනුගමනය කරලා බැලුව මේකේ සාර්ථක උත්තරයක්ද කියලා. නමුත් බලපුවහම නැහැ. ටික ටික මොහොතකට කිසියම් සමත කමඨහනකට සමවැදී සිටීමේ මේ ඉන්ද්‍රිය ආරම්මණයන් වළක්වගෙන ඉන්න පුළුවන්. ආ මේ වයින් ඉවත් වෙලා ඉන්න පුළුවන්. නමුත් එය එය පුද්ගලයාගේ මේ විසුද්ධිය නෙවෙයි. පූර්ණ පිරිසිදු භාවය නෙවෙයි. මේක මගහැර සිටීමක් බව තේරුණා. ඒක නිසා ඒක අතහැරලා දැම්මා. අතහැරලා දාලා කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේ තණ්හා නොවි වේදනාව තුල ඉන්නේ කොහොමද? ඒකට මග මොකද්ද කියලා හෙව්වා. අන්නේ මග තමයි මේ ඒකායනෝ අයම් වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මේ දේශනා කළේ. ඒක එතනම කියන්නේ ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්සච්ච කිරියයි. මේ කාර්ය සඳහා යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සිහි නුවණ පිහිටුවා ගැනීමයි මෙතන තියෙන්නේ. මේ දෙයින් පලායෑමක් නෙවෙයි මේකත් එක්ක ඉන්න වෙනවා ඇති. මේ පේන එක, ඇහෙන එක, දැනෙන එක, වැටහෙන එක වළක්වන්න බෑ. පේන, ඇහෙන, දැනෙන, වැටහෙන මේ හතරට පාලියෙන් කියන්නේ දිට්ඨ, සුත, මොත, විඤ්ඤාත කියලා. ඉන්ද්‍රිය හයෙන් සිදුවෙන දෙයට ඔහොමයි. හතරකින් වචන හතරකින් බුදුපියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං කිය. ඉතින් ඔය හතර මගහරින්න බෑ. අර පොඩි වෙලාවකට සමත කමටහනක් හරහා මේක මගහැරලා හිටියට පුද්ගලයාට සිද්ධ වෙන ස්වභාවිකත්වයට එන්න. අරක කිසියම් કૃතිම තත්ත්වයක්. કૃතිම තත්ත්වයෙන් ස්වභාවික තත්ත්වයට එන්න සිද්ධ. එතෙන්දි තමයි ඔන්න ආපහු ප්‍රශ්නය ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සොයාගත්තා ස්වභාවික වෙන්න. ස්වභාවිකත්වයේ තුල ස්වභාවයේ තේරුම් අරගෙන ස්වභාවිකත්වයේ තුල පවතින ක්‍රමය. ඒකයි මේ උගන්වන්නේ. ඉතින් අපිට මෙහිදී ඒක නිසා මේ සතිපට්ඨාන දේශනාවේදී අපිට පුරුදු කරන්නේ ඒකමයි. කෘතිම தත්ත්වයන් එක්තරා කෘතිම தත්ත්වයන් තුලින් ස්වභාවිකත්වයට මුහුණ දෙන්න පුරුදු කිරීමක් කරා. එතකොට අපි ඒක කලින් අවස්ථාවේ මේ සති කමඨහන් තුන සම්බන්ධයෙන් ටිකක් සාකච්ඡා කළා. මේ පිළිබඳව මට ප්‍රශ්නත් එවලා තිබුණා. බොහොම මං හරි සතුටු වෙනවා. ඔබ දෙනෙක් මා සමග මේ භාවනාව ගැන කතා කෙරුවා. සාකච්ඡා කළා, ලියලා තිබ්බා. මේ පිළිබඳව ඒ නිසා මම අද බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව තුළ ඒ ඒ ඇත්තෝ ඉදිරිපත් කරපු වාචික මා සමග කතා කරපු දේවලුත් ඒ වගේම දැනට ලියලා තියෙන සමහර කාරණා පදනම් කරගෙන මේ සාකච්ඡාව තව ටිකක් කරන්න. ඉතින් ওই විදිහට මුල්ම කමඨහන් මෙහි ඇතුළත් වන්නේ මේ සතිය පවත්වා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම තියෙනවා. ඉතින් ආනාපාන සති ඉරියාපත සති සම්පජාන සති වශයෙන් මේ සති ගුණය අපි ඒකට සති කියලා තනි වචනේ පාවිච්චි කරාට ඒකේ සම්පූර්ණ වචනේ සම්මා සති සම්මා සති කිව්වම මූලික ගුණාංග දෙකක් ඇතුළත් වෙලා තියෙනවා සතිමා සම්පජානෝ කියන දෙකම අවදිමත් බවයි දැනුවත් බවයි. සුපරීක්ෂාකාරී ගතිය. අපි ඒක කතා කළා දැන් ආනාපාන සතියේදී අවදිමත් බව විතරයි පවත්වගන්නේ. ඒකේ මොකද සුපරීක්ෂාකාරී වෙන්න එච්චර දෙයක් නැහැ. ඒකේ හදන්න, නිවැරදි කරන්න දෙයක් නැහැ. හුස්මේ ඉතින් මොකක්වත් හදන්න දෙයක් නැහැ. නිවැරදි කරන්න දෙයක් නැහැනේ. ආචාර ධර්මීය ගැටලුවක් පැන නගින්නේ ආනාපාන සතියේ. ආචාර ධර්මීය අංශය කියලා කියන්නේ යමක් Tamanට අහිත පිනිස නොපවතින ආකාරයෙන්ද අනිකාට අහිත පිනිස නොපවතින ආකාරයෙන්ද තමන් අනුන් ඇතුළු සමස්ත ජීව ජීව පද්ධතියටම අහිත පිනිස නොපවතින ආකාරයෙන්ද කටයුතු කිරීම. ඒක තමයි බුදුදහමේ ආචාර ධර්මීය පදනම කියලා කියන්නේ. එතකොට හුස්ම ගනිද්දී අපිට ආචාර ධර්මීය පදනම මතුවන්නේ නැහැ. ඒක කාටවත් හිංසාවක් පීඩාවක් නොවන අහිංසක සිද්ධියක්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ අහිංසක සිද්ධිය අහිංසක සිදුවීම ඉස්සර වෙලාම අපිට අරන් දෙන්නේ මේ අහිංසකව මේ වැඩේ පටන් ගන්නවා. පහසුයි මේ වැඩේ. ස්වභාවිකයි එක්තරා විදියකට. මේ සංසිද්ධිය කාටවත් කරදරයක් හිරිහැරයක් නැති වැඩක් ඒක. සරලයි අපිට පහසුයි හුස්මට අවධානය යොමු කරන්න. ඉතින් ඒකේදී අර පූර්ව කෘත්‍ය ටිකකුත් අපි කතා කළා. ඉතින් ඔය ආනාපාන පබ්බේ ආරම්භ කරන අවස්ථාවේ මේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ ආදී වශයෙන් පුළුවන් තරම් හොදකලා බව විවේකී බව නිශ්ශබ්ද බව සංසුන් බව තියාගන්න. ඒ කොච්චර කොච්චර ප්‍රමාණ වලින් අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක මෙතන ප්‍රමාණ වශයෙන් දක්වන්නේ නැහැ. නමුත් කාරණා වශයෙන් දක්වනවා. පොඩ්ඩක් පිරිසින් අයින් වෙන්න බලන්න. තනියෙන් ඉන්න, හොදකලාවේ ඉන්න, නිශ්ශබ්ද වෙන්න ඊළඟට පල්ලංකං ආභජිත්වා උජුංකායන් කියලා තමන්ගේ ශරීරය මේ වැඩේදී තමන්ට බාධාවක් නොවන මට්ටමකට තියාගන්න සුව පහසුත් නැති අපහසුත් නැති ඉරියව්වක තියාගන්න ඊළඟට පනිදාය දැඩි අධිෂ්ඨානයේ තියාගන්න මේ වැඩේට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා එහෙම කරලා මූලික සිහිය ප්‍රමුඛ සිහිය මූලික අවධානය අර ස්වභාවික සංසිද්ධිය පවත්ව ගන්න. මොකද්ද ස්වභාවික සංසිද්ධිය? හුස්ම ඉහළ පහළ යාම. ඒක කරන දෙයක්වත් නෙමෙයි, කෙරෙන දෙයක්. ඉතින් හරි බලපුවා මේක හරි සරල පහසු ක්‍රියාවක්. ඉතින් ওই තුල බුදු පියාණන් වහන්සේ යම් ප්‍රමාණයකට මේ හුස්මට සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා උච්චරයි තනි වාක්‍යයක් තියෙන. හරි කෙටි වාක්‍යයක් තියෙන ආනාපානෙට. අස්ස සති සතෝව ආස්වාසේහිලා සිහියත්තේ වෙයි. පස්ස සති සතෝව ප්‍රස්වාසේහිලා සිහියත්තේ වෙයි. මේ සිහිය සිහිනුවණින් යුක්තයි. ඉතින් මෙතෙන්දී අර පළවෙනි ගුණය අපි තුල වැඩෙනවා. මොකද්ද මේ අවදිමත් බව? සතෝ සතෝ සතෝ සිහියත් එක්කෙනා. ඉතින් මම හිතන්නේ මේ නිවන් මාගයේදී අපිට පේන මහා කුසලයේ මේ මහා කුසලයේ මේක හුඟක් මිනිස්යන්ට සත්‍යයන්ට සති නැහැ. සති ගුණේ නැහැ. මේ දැන් මේ වර්තමාන මොහොතේ ඉන්ද්‍රිය ආරම්මණයන්ට ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ඉන්ද්‍රිය ආරම්මණය කෙරෙහි අවදිමත් බව නැහැ. ඉතින් ඇලෙනෝ ගැටෙනෝ මුලා වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ මහා කුසලයේ ඉස්සලාම උගන්වනවා. මොකක් ඇසුරෙන්ද උගන්වන්නේ? Taman ළඟ තියෙන ස්වභාවික සංසිද්ධියක් ඇසුරෙන්. ආනාපානය ඇසුරෙන්. ඉතින් ওই විදිහට අපි ඒවා ටිකක් සවිස්තරව කතා කෙරුවා. ඉතින් දැන් හැමදෙනාම මේ ආනාපාන කමඨහන හොඳින් වඩන බව පේනවා. ඉතින් මේ මේ විදිහට බලපුවාම සමහර ඇත්තෝ ටිකක් සමාධියට බර ගතියක් පෙන්නනවා කියලා මේ සාකච්ඡාවලදී අපිට පෙනුණා. සමාධියට බර ගතියක් කියන්නේ අර සමත සමාධියට බර වෙන බවක්. ඒකට බර වෙලා විතරක් නෙවෙයි මේ ඒකේ තියෙන අර සුවදායී තත්වයට ටිකක් සාසව ගතියක් පෙන්වන බවක් තියෙනවා. මේ අපි සමග කර සාකච්ඡාවලදී තේරුණා. මොකද ආනාපානය ආනාපාන සතිය හොඳට පිළිතනවා. හොඳට ඒ සංසුන් බව ඇති වෙනවා. ඒ තුල ඉන්නත් පුළුවන් හොඳට හුස්මේ රිද්මේ රටාව තාලයත් වැටහිලා ඒ තුලම Taman සංසුන් වෙලා තැම්පත් වෙලා සුවදායීව ඉන්න බව සමහර විට ඔය අතරතුර ආනාපානයට ඒ ආනාපාන අරමුණෙන් පිටපනින විදිහේ දේවල් සංසිද්ධීන් සිදු වෙනවා. සද්ද ඇහෙනවා, වේදනා දැනෙනවා, සිතිවිලි එනවා මොනවා හරි. ඉතින් එහෙම දේවල් ආපුවාම ඒකට පොඩි නුරුස්නාකමක් පෙන්වන බවත් සමහර යෝගීන් කිව්වා. එතකොට අර එතන තියෙන්නේ අර ආධුනික ගතිය. මේ වැඩේ තියෙන ආධුනික ගතිය. මොකද අර තාමත් අපි අර භාවනාවට බැස්සත් ඉන්නේ අර පුතඥන මනසේ ඉන්නේ. අර එතන පෙන්නන්නේ අර භාවනාවේ දැන් යන්නේ දැන් කුසලයේ වැඩන හිතියට අර මානසිකත්වයේ ඒකයි. මොකද අර තමන් ඉන්න එක වෙනස් වෙන්න බෑ. ඒකම තියෙන්න ඕන. මේ කොච්චර හොඳ තත්ත්වයක්ද මේ ආනාපානය තුලට ගිහිල්ලා භාවනාවෙන් ඇති වෙලා තියෙන මේ සංහිඳියාව සංසුන් තත්ත්වය කොච්චර හොඳ එකක්ද ඒකට කවුරක්වත් බාධා කරන්න බෑ ඒක තුල මට දිගටම ඉන්න ඕන අන්නර කුසලයේ තුල දැන් මේ කුසල් වැඩිීමේ ක්‍රියාවලිය තුල යන්නේ ඒ වුණාට අර පරණ අපේ අර පුහුදුන් මනස අර මගේ කරගන්න මට ඕන හැටියට පවත්ව ගන්න ඒ සුඛ පරම ගතිය ඒ ලක්ෂණේ තියෙනවා. මම ඒක මායක කතා කර ඇත්තන්ට මතක ඇති මම පැහැදිලි කරලා දුන්නා පෞද්ගලිකව කතා කර අවස්ථාවල. ඉතින් ඒක දකින්න ඕන අපි. ඒක දකින්න ඕන. ඒක ඒක ස්වභාවිකයි. මොකද ස්වභාවිකයි කියන්නේ අපි ඉතින් අද අලුත් දේ අලුතෙන් හම්බ වුණු දෙයක් නෙමෙයිනේ. අලුතෙන් හම්බ වුණු දෙයක්. ඉතින් කුසලයක්. ඉතින් ඒක ඒකේ සුවදායී තත්වයක් තියෙනවා. අර නීවරණයටපත් වෙලා තියෙන මේ අවස්ථාවේ අකුසලත් කුසලත් නොවන ආරම්මණයක ඉන්නේ ආනාපානය කියන්නේ කුසල ගණේටවත් අකුසල ගණේටවත් අයත් නොවන සංසිද්ධියක්. ඉතින් ඒක තුල ඉන්නකොට නීවරණයටපත් වෙලා තියෙන. ඉතින් තමන් සංසුන් වෙ ඉන්න, පහසු ඉරියව්වක ඉන්න. ටික වෙලාවක් යනකොට අර සූත්‍රයේ බුද්ධ දේශනාවේ ඇතුළත් වෙලා තියෙන අත්දැකීම ලැබුවා කිව්වා. පස්සම්බයං කාය සංකාරං කියන අත්දැකීම. ඒ කියන්නේ හුස්ම සංසිඳී යන බවත් එය දැනෙන නොදැනෙන වගේ මට්ටමින් ඉන්න බවත් ඒ හැම අත්දැකීමක්ම ලබලා තියෙනවා. ඒ වුණාට ඒ ASCII අන්නර අර අර පරණ මනස ඒ ආනාපානයෙන් වැඩිමින් Tamanට ලැබිච්ච මේ සුවයට කවුරුවත් බාධා කරන්න බෑ. සද්ද එන්න බෑ, වේදනා එන්න බෑ, සිතුවිලි එන්න බෑ. මේ අනිත් ගෙදර දොරේ හරි වටපිටාවේ ඉන්න අය කරන ශබ්ද ගෝසා හරි පාරේ වාහන යන්නේවා හරි කුරුල්ලෝ කෑ ගහන්නේවා. ඒවට පොඩි අමනාප ගතියක්. අමනාප ගතියකටත් වැඩි ඒවා නොවෙනෝ නම් හොඳයි. ඉතින් නොඒවා මගේ මේ ආනාපාන සමාධිය තුල මට දිගටම ඉන්න අරව නොවේවා වගේ අදහසක් උන් ඔය ASCII ඇවිල්ලා සමහර යෝගී. ඉතින් ඒක වෙන්න බෑ. ඒක ඒ ඒ අදහස වැරදි. මොකද අපි මේ භාවනා කෙරුවා කියලා මේ වටපිටාවේ දේ සිද්ධ නොවේ යරින්නේ. අඩුම ගානේ අපේ ශරීරයෙන් මතුවලා එන වේදනා කැක්කුම් නතර වෙන්නේ නැහැ. මොකද මේ සතර මහා භූත භාවනා කරන්නේ නැහැ. මේ අපේ ශරීරයේ සකස් වෙලා තියෙන සතර මහා භූතනේ. මේ සතර මහා භූත කවදාවත් භාවනා කරන්නේ නැහැ. ඒ භාවනා කරවන්නත් බෑ සතර මහා භූතවල. ඒ සතර මහා භූත ඒගොල්ලන්ට ඕන හැටියට හැසිරෙන. විශේෂයෙන්ම මම එදා මම හිතන්නේ ටිකක් ඒකෙදි පැහැදිලි කරා මේ අර අපි අපි ශරීරය ගැන සතිමත්ව ඉන්නකොට නැත්නම් ශරීරය ගැන අවධානයෙන් ඉන්නකොට අපි ශරීරයේ එක්තරා රාමුවක් හදලා ওই රාමුවේ පවත්ව ගන්න. මගේ ශරීරය මෙහෙම මෙහෙම මේ විදිහට වෙන්න ඕනේ කියලා. ඉතින් මම එදා කිව්වේ කොණ්ඩේ පීරන විදිහ, ඇඳුම් අඳින විදිහ, ඒකේ ඉඳලා හැම දෙයක්ම මම මෙහෙමයි වාඩි වෙන්නේ, මම මෙහෙමයි කටයුතු කරන්නේ, මම මෙහෙමයි. ආදී වශයෙන්. ඒ මොකක්ද අර රාමුවක් හදාගෙන රාමුව තුල පවත්ව ගන්න. දැන් අර භාවනාවේදී සිටින අවස්ථාවේ මොකද වෙන්නේ? අපිව රාමුව නැත්තම් ওই ආකෘතිය ඔය ෆෝම් එක නඩත්තු කරන්නේ නැහැ. අපි දැන් මනස යොමු වෙලා වෙනත් දෙයකට, එක දෙයකට යොමු වෙලා. ඒක ආලම්බන වෙලා, ඒකග්ගතා වෙලා මොකටද අර හුස්මට. ඒ අතරේ දැන් අර අපි ශරීරය පිළිබඳව සකස් කරලා නඩත්තු කරලා පවත්වාගෙන ගිය අර රාමුව ආකෘතිය ෆෝම් එක ඒක අපෙන් ගිලිහිලා දැන් ඉතින් ශරීරය හරිය ලස්සනට නිදහසේ ඔහේ යනවා සතර මහා භූත දැන් මේවා පැද්දෙනවා ගැස්සෙනවා නිදිමත වෙනවා කටේ ගැලපිරෙනවා ඇඟ රස්නේ වෙනවා සීතල වෙනවා හිරි වැටෙනවා ඒ මොකද දැන් අර ස්වභාවික විදිහට ගලාගෙන යෑමක් සිද්ධ වෙනවා ශරීරය. ඉතින් ඕම ගලන ගැලීම එකපාරට භාවනා යෝගියට දැනෙනවා. අර ස්වභාවිකත්වයේ දැනෙනවා. වෙන දෙයක් නෙමෙයි. ඔන්න ඉතින් අකමැති ස්වභාවිකත්වයට. ඉතින් මිනිස්යාගේ තියෙන ඔහොම ගතියක් ස්වභාවිකත්වයට හරි අකමැති. අර අපි සකස් කරගත්ත ආකෘතියේ ඉන්න තමයි අපි කැමති. මෙහිමයි මගේ ශරීරය. මෙහිම මේ විදිහයි. මෙහිම තියෙන්න ඕන. මේ ආකාරයෙන් පවතින්න ඕන. ඒ ශරීරයට විතරක් නෙමෙයි. ඔය අපි ආශ්‍රය නිශ්‍රය කරන භාවිත කරන පරිහරණය කරන සියලුම රූප ධර්ම කෙරෙහි ඔය අත්ත් සංඥාව තියෙන. ඕකට කියන්නේ අපි අත්ත් සංඥාව කියලා. මේ මමය, මේ මාගේය, මේ මට ඕන හැටියට පැවතිය යුතුයි. මොකක්ද අර ශරීරේ? සතර මහා භූතයි. සතර මහා භූත භාවනා කරන්නෙත් නැහැ. සතර මහා භූත අපිට ඕන හැටියට පවතින්නේ. ඊට ඕනෝක දකින්න අර වෙලාවේ දැක්කම ඔන්න පොඩි නුරුස්නාකමක් එනවා. මම මේ භාවනාවට වාඩි වෙද්දී කොච්චර හොඳට කෙලින් තිබ්බ ශරීරයේ දැන් මේ බෙල්ල ඇද වෙලා කඩා වැටිලා තියෙනවා. ඒ ඉතින් සතර මහා භූත වල හැටි එයාට ඇද වෙන්න ඕනේ කියලා ඇද වෙනවා. නැමෙන්න ඕන වුණාම නෙමෙයි. ඒ මොකද දැන් අපේ අර ෆෝම් එකකින් අපේ ආකෘතියෙන් බැහැර වෙලානේ අපි දැන් වෙන වැඩ. අරේ මේ ශාරූපකාය ගලාගෙන යනවා යාට ඕන විදිහට. ඉතින් ඕකට වැඩි රුස් රුස්සන්නේ යෝගිය. මගේ මේ කටේ කියලා පිරෙනවා නැත්නම් මට නිදිමත වෙනවා මගේ මේ කොන්ද ඇද වෙනවා කොන්ද රිදෙනවා කකුල හිරි වැටෙනවා ඔය නොයි දේවල් කියමින් ඒවා ඔක්කොම හරි ස්වභාවික සංසිද්ධි මේ ස්වභාවිකත්වයට අපි මෝන දෙමින් ඉන්නවා හරි අපූර්වව කොහෙන්ද ශරීරය තුලින් ශරීරය තුලින් කායේ කායානුපස්සී විහෙරති කියන්නේ ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඕක පෙන්වන්න යන්නේ ඉතින් පෙන්නකොට අපි වැඩි කැමති නැහැ. අපෝ එහෙම තියෙන්න බෑ. එහෙම බෑ. එහෙම බෑ. එහෙම වෙන මේක වෙනස් වෙන්න ඕනේ. රූප ධර්ම. ඔන්න භාවනා යෝගියා ස්වභාවිකත්වයට පළමු වතාවට මුහුණ දෙනවා. හරි අමාරු වැඩක් ඕක. කැමැතිම නැහැ ඉතින්. ඊළඟට අර ආනාපානෙන් ඇති වුණු අර අරූප ධර්මය මොකද අරූප ධර්මයේ නැත්නම් නාම ධර්මයේ අර සංසුන් විවේකී මානසිකත්වය. ඒකට මොකද කරන්නේ? ඒක ඒකත් අනිත්‍ය අනාත්ම දෙයක් නේ. ඒ ඒකේ ස්වභාවිකත්වය කල්පනා කරලා බැලුවොත් දැන් ආනාපානයෙන් ඇති වෙන මේ විවේකී සංසුන් මානසිකත්වේ නීවරණ ධර්ම යටපත් වෙලා හිත තැම්පත් වෙලා සංසුන් වෙලා අපි තුල ඇති වෙන මේ ස්වභාවික දේ ඒක මේ අනිත්‍ය අනාත්ම දෙයක්. හැබැයි යෝගියා ඒකට කැමති නැහැ. එතනක් ස්වභාවිකත්වයට කැමති නැහැ. මොකද මට ආපු අර විවේකයේ අර සංසුන් බව ඒ සංහිඳියාවේ තැම්පත්කම මට දිගටම තියෙනවා. මං කැමති විදිහට මං කැමති තාක් කාලයක් මට ඕන විදිහට පවතින්න ඕන කියලා ඔන්න ඔහොම එතනත් අර ස්වභාවිකත්වයට අකමැතිව අස්වාභාවික තැනකට යනවා. මම ඒකයි මුලදීම කිව්වේ මේ මේ සාකච්ඡාව ඇතුලේ මම දිගටම විදර්ශනාව ගෙනියනවා කියලා. එහෙම නොගෙන්නේ නොගිය නොගියොත් මේ ආනාපාන දේශනාව හරියට අපිට අල්ලන්න බැරුව යනවා. මේ නිකන් කමටහන් විතරක් අපි කතා කරගෙන ගියොත් මේක අල්ලගන්න බැරුව යනවා. ඉතින් අපි භාවනාවේදී මේක අල්ලගත්තා. අපිට තේරුණා මොකද්ද මෙතන අ르බුදේ කියලා. අ르බුදේ තමයි මේ ස්වභාවිකත්වයට මෝන දෙන්න අපේ තියෙන අකමැත්ත. අපි හදාගත්ත ආකෘති ඒවයි අපි ඒවට මනාප වෙලා ඒවට රුචි වෙලා මෙසේ වේවා මෙසේ නොවේවා ඔහොම ඒවා හදාගෙන ওই වේවා නොවේවා ඇතුලේ තියෙන ආකෘති. Taman සම්බන්ධයෙන් ආකෘතියක් හදාගන්න. මට මෙසේ වේවා මෙසේ නොවේවා. ඊළඟට මං ළඟ ඉන්න එක්කෙනා අල්ලගෙන මගේ ස්වාමි පුරුෂයා භාර්යාව දූ දරුවෝ බෑනලේලි අම්මා තාත්තා මොනුපුරු මිනිපිරිය ඥාති හිත මිත්‍ර ආදී අසල්වාසියා යාළු මිත්‍රය අල්ලගෙන ওই විදිහ ආකෘතියක් හදාගන්න. ඔහුට මෙසේ වේවා. මෙසේ නොවේවා. ඉතින් දැන් ওই ආකෘතියට දාන්න බලනවා. හරියන්නේ ඉතින් ඔන්න කලකේ ඔන්න දුක් වෙනවා ඔන්න කලකිරෙනවා. අනේ මේවා මෙහෙම වෙන්නේ නැහනේ. අපි මේ හිතන විදිහට මේවා වෙන්නේ නැහනේ. මේ මේවා මේ මේවා වෙනවනේ මේ අපි අකමැති දේත් වෙනවා කියලා අර Taman හදාගත්ත ආකෘතියට ඕක අපිට ප්‍රපංචයක් කියන්න පුළුවන් ටිකක් බරපතල වචනයක්. පපංච පපංච බුදුහාමුදුරු පාවිච්චි කර වචනය. එහෙම නැත්තම් මඤ්ඤණ. ඉතින් දැන් ආනාපාන සතිය ඇතුළෙත් ඔන්න හදන ප්‍රපංච. ඔන්න මඤ්ඤණ හදන. මේ කුසලයේ වඩන්න ගිහිල්ලා දැන් මේවා මෙහෙම දකින්න ඕන ආරම්භයේදීම අපි දකින්න ඕන යෝගීන්ටි මට මේ මේ මේ ආධුනික යෝගීන් ඉදිරිපත් කර ප්‍රශ්න හරිම වැදගත් ඒගොල්ලෝ මේ භාවනාව කරලා ඒවයි කරපු සාකච්ඡා මම හිතනවා අපිට මේ ගමන ඉදිරියට යන්න ලොකු අත්දැකීමක් අපේ. මට මේ සාකච්ඡාව හොඳට කරගෙන යන්නත් ඒගොල්ලන්ගේ මේ ඉදිරිපත් කිරීම හරිය ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අන්න අතන මොකද්ද ප්‍රපංචයක් කරගන්න ඔය හදන්නේ. ආකෘතියක් හදාගන්න යනවා. මේ මගේ ශරීරය මෙසේ නොවේවා මෙසේ වේවා. මම ලබාගෙන තියෙන මේ ආනාපානෙන් ඇති කරගත්ත මේ සුවදායේ සංසුම් මානසිකත්වයේ දිගටම පවතිවා වෙනස් නොවේවා. මට සද්ද සිතුවිලි වේදනා බාධා නොකරව නොකරත්වා කවුද මම මේ භාවනා කරන මට කවුද මේ බාධා කරන්නේ කවුද මේ ශබ්ද කරන්නේ මොකටද මේ ශරීරයෙන් වේදනාවක් ඇක්කුන්නේ මොකටද මට මේ සිතිවිලි එන්නේ අන්න අර ස්වභාවික දේ ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා අරක සම්පූර්ණ ස්වභාවික සංසිද්ධිය ස්වභාවිකත්වය මේ ශරීරේ ගලාගෙන යන ගඟක් වගේ ඕක කලාගෙන යනවා. ඉතින් අපි ඉතින් ඕකට ඒ වුණාට ආකෘතියක් හදලා තියෙන්නේ. එහෙම ගලන්න බෑ. මෙහෙම ගලන්න ඕන. ඉතින් ඒ අපි භාවනාවේ ඉන්නකොට අර අපේ ආකෘතිය නැහැනේ. ඉතින් ශරීරයේ ස්වභාවික විදිහට ගලාගෙන යනවා. ඒකයි. දැන් ධානයක් සමාධියක් උපදවා ගත්තත් ඒකටත් වෙන්නේ ස්වභාවික ඉරණමයි. ඒ මොකද? ඒකත් අනිත්‍ය, ඒකත් අනාත්මයි. ඉතින් අපි ඕකට කැමති නෑ. අන්න අර ගති. දැන් ඔන්න ඕව දැනගත්තම හරිම පහසුයි. අපි හරීම ඉක්මනින් විදර්ශනාවට අපිට කය තුලින්ම බුදු පියාණන් වහන්සේ අත් වශයෙන් මේ මහා සතිපට්ඨාන දේශනාවේදී අපි මේ කතා කරන ආනාපාන පබ්බේ තුල විපස්සනා දක්වා මේ සාකච්ඡාව ගෙනහිල්ලා නැහැ. ඒක ගෙනියන්නින් පසුව නමුත් අපි මේකෙදී අපිට වෙනත් දේශනා තියෙනවනේ. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායෙම තියෙන ආනාපාන සති සූත්‍රය, ආනාපාන සංයුත්තය, ගිරිමානන්ද සූත්‍රය වගේ බුද්ධ දේශනාවලදී මේ කාරණේ අරගෙන තියෙනවනේ. ඒක නිසා අපි මෙතෙන්දී මේ මොකද කරන්නේ? ඒ විදර්ශනා කොටසත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න. අපි වඩා වේගෙන් ඉස්සරහට යන එක හොඳයිනේ. වඩා වේගෙන් ඉස්සරහට යන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ මම විශේෂයෙන් අද මතක් කරන්න බලාපොරොත්තු වුණා. අපි මේ ශරීරය නැත්නම් සතර මහා භූත අපිට ඕන හැටියට පවත්ව ගන්න ඕනේ කියන මේ අත්ත් සංඥාව. ඒ වගේම නිත්‍ය සංඥාව ඇති කරගෙන තියෙනවා. මේ ඉතින් ශරීරය ඒක නිසා අත්ත කරගන්න යනවා. Tamanට ඕන හැටි නිත්‍ය කරගන්න යනවා. Tamanට ඕන හැටි. ඉරියව්ව නිත්‍ය කරගන්න යනවා. එහෙම බෑ මම වාඩි වුණා නම් මගේ ශරීරය ආනාපානයේ පරියංක ගත වුණා නම් පරියංකේ වෙනස් වෙන්න බෑ. ඒක දිගටම තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. අනිත්‍යයි. අනාත්මයි. ඊළඟට අර සමාධියට ඇති කරගන්න සුඛ සංඥාවක්. අනේ මේක කොච්චර හොඳද? මම මේ කරදර දුස් මේ ගැටලු ප්‍රශ්න මැද්දේ හිටියේ. ටික වෙලාවකට හරි මේ විදිහට ආනාපානයට හිත යොමු කරගත්තම මෙතන කොච්චර සංහිඳියාවක් තියෙනවද? දැන් මේ හුස්ම ඉහළ පහළ යනෝ දැනෙනවා නේද? දැන් සතිය පිහිටලා දැන් ඔන්නේ ඒක. ඒක ඇතුලේ සුඛයක් තියෙන එක ඇත්ත. නමුත් මේක සුඛ පරම වෙන්න හොඳ නැහැ. ඒකට ඒ සුඛය අත්ත කරගන්න. ඒක මමයි මගේ මට ඕන තාක් කැමති තාක් කාලයක් පවතිය යුතුයි. ඒක වෙනස් නොවිය යුතුයි. එතෙන්ට එන්න හොඳ නැහැ. එතෙන්ට ආපු ගමන් අස්වාභාවික. ස්වභාවික తත්වය නම් අනිත්‍යතාවයේ අනාත්මතාවයේ විපරිණාමයේ සමුදේවය පටිච්ච සමුප්පන්න මේ ස්වභාවය මේ පෙන්න. ඔවා මේ බුදුරජාණන් වහන්සේගේ සංකල්පනා එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්න ස්වභාවිකයි. ඉතින් ආනාපානය ඇතුළෙත් අපි ස්වභාවිකත්වයට යන්න පුරුදු වෙනවා. මේ ස්වභාවිකත්වයේ කියන වචනයක් පාවිච්චි කරන තතතා කියලා. තතතා තතතා ස්වභාවිකත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තතතාවට ගිය නිසානේ තථාගත කියන්නේ. අපිටත් උන්වහන්සේ කිව්වේ තථාගත වෙන්න කියලා. අපි හරිය අකමැති තථාගතය. මේ ස්වභාවිකත්වය දැක්ක ගමන් අහක බලන්න. ඒක නොවේවා. ඒක එහෙම වෙන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා ඕකට තර්ක විතර්ක දාගෙන ආකෘති හදාගෙන හරිය අස්වාභාවික දේවල් කරගන්න පුරුදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පුරුදු කරන්නේ මේ හුස්මේදී ආනාපාන සතියේදී තථාගත වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ දීගං වා රස්සං වා ආදී වශයෙන් ඒක තතතාවටපත් වෙන්න. ඒක ඒක යන විදිහට යන්න ඇරලා ඒකත් එක්ක ඉන්න. හුස්ම දික් කරනවා කොට කරනවා එහෙම නෙමෙයි. ඒව කරන්නේ නැහැ. ඒව කරන්න ඕනේ. එතකොටම අර අස්වාභාවික. ඒකට මේ ගලන විදිහට ගලන්න. ඒකත් එක්ක ඉන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ සිහිනුවණින් ඉන්න. ඒකේ ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාවයන් පිළිගන්න. ඒකත් එක්ක ඉන්න. ඒ වගේම ඉන්න ගමන් ඇති වෙන ආනාපාන සමාධිය අනිත්‍ය අනාත්ම දෙයක් හැටියට බාරගන්න. ඒකත් ඒත් ඒකත් ස්වභාවය තමයි. ඒකේ තතතාව නම් ඒ අනිත්‍යය. අනාත්මයි. මොකද සද්ද ඇහෙනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඉතින් මූල කර්මස්ථානෙන් පිටපයින්. දැන්න ගමන් ඔන්න එසේ නොවේවා කියන අදහස තමයි එන්නේ. නෑ එසේ නොවේවා නෙමෙයි එසේ වෙනවා මම ඒ සිදුවීමත් එක්ක මම ඉන්නවා. මට දැන් පුළුවන්. මම ওই වෙනස් වීම වලට මම එකඟයි. ওই අනාත්ම ලක්ෂණයට මම එකඟයි. ඉතින් අර්බුදේ ඉවරයි එතන. ඔය අර්බුදේ තියෙන්නේ ගැටලුව තියෙන්නේ අර අත්ත් ගතියනේ. මගේ ශරීරය මෙසේ මෙසේ වේවා. මෙසේ නොවේවා අන්නත්ත් සංඥා. මගේ මේ සමාධිය මෙසේ මෙසේ පවතිවා මෙසේ මේකෙන් මාව බැහැර නොවේවා ආදී වශයෙන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ස්වභාවය ඉතින් ඕක හොඳට අපි තේරුම් කරගන්න ඕන. එතන ගැඹුරු විදර්ශනාව තියෙන. ඉතින් ඊට පස්සේ අපි මේ ආනාපාන සති කමඨහනෙන් ඒකේ සංකීර්ණ පියවරකට බුදු පියාණන් වහන්සේ අපිව ගෙනාවා ඉරියාපත කියලා. අපි ඉරියාපත සතියත් එදා සාකච්ඡා කෙරුවා. මේ ඇතරම අර ඉරියාපත සතර ඉරියව්ව. සතර ඉරියව්වේදී අපි කතා කරා ස්වභාවික දෙයක් සහ කෘතිම දෙයක් කියලා කාරණා දෙකක්. ඒ ඒ පිළිබඳවත් මට ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. මෙහෙම ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය දී කරන දෙයක් නිසා එය නොවේද ස්වභාවික ඉරියාපත සිතාමතා කරන නිසා එය නේද කෘතිම ඊළඟ දිනේදී මේ ගැන සාකච්ඡා පොඩ්ඩක් විස්තර කරනවද කියලා ලියලා තියෙනවා. එතකොට අපි ඒකත් මෙතෙන්දී සැලකිල්ලට ගන්න. නැත්නම් ආනාපාන යෝගිය කියනවා වගේ ආනාපානේ ස්වභාවික දෙයක්. ඒක හරි. ඉබේ කෙරෙන දෙයක්. අපි කියන්නේ ඉබේ කෙරෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පටිච්ච සම්පන්නයි කියන එක හේතුඵලයක් කියන එකයි. එතකොට ආනාපාන හේතුඵලයක් ස්වභාවික දෙයක්. ඉරියාපතය ඉරියාපතය මම එදා කිව්වා ඉරියාපතය ඉරියාපතේ තියෙන ස්වභාවික කොටසයි કૃතිම කොටසයි කියන එක. දැන් අපි සක්මනක් හදාගෙන සක්මන් මළුවක් හදාගෙන ඒකේ දිගක් පරලක් තීරණය කරගෙන මේ ඒකේ සක්මන් කිරීම કૃතිමයි. કૃතිමයි. මොකද ඒකේ අර මේ අපි ඇවිදිනවා කියන දේ කළාට ඒකේ තියෙන કૃතිම ගතිය අපි මේ සාමාන්‍ය ඇවිදීමක් නෙවෙයි. එතන තියෙන්නේ. ඉතින් සක්මනක් හදාගෙන ඒකේ අපි එහෙට මෙහෙට එක කෙලවරකට ගිහිල්ලා හැරිලා ආපහු පියවර මනිනවා අනිත් පැත්තේ කෙලවරට ගියාම නතර වෙලා හැරිලා ආයෙ පියවර මනිනවා. ඉතින් අතින් මෙතන අර ප්‍රාථමික පන්තියේදී ළමයි කරන වැඩක් වගේ එක්තරා කෘතිම ගතියකින් යුක්තව හරියට අර නිකන් ගුරුවරයාගේ මඟ පෙන්වීමේ යටතේ අකුරු ඉගෙන ගන්නවා වචන ඉගෙන ගන්නවා වචන ගැට ගන්න පුරුදු වෙනවා වගේ දෙයක් වාක්‍ය තනන්න පුරුදු වෙනවා ඉතින් නැවත නැවත වාක්‍ය තන තන ඒ විදිහ වාක්‍ය අඳුන ගන්නවා දැන් බහ තෝරන කාලේ වගේ ඇත්තටම કૃතිමය ඒ කාලේ ඉතින් නමුත් බුදු පියාණන් වහන්සේ අපිට ඒක උගන්වනවා එහෙම පොඩ්ඩක් බහ තෝරන්න ඕන මේකෙදි නැත්තම් අර ප්‍රවීණ කතිකෙක් වෙන්න බෑ. ප්‍රවීණ ලේඛකෙක් වෙන්න බෑ. ස්වභාවිකත්වයට යන්න බෑ. ඒ නිසා බහ තෝරන්න වෙනවා. එක්තරා කෘතිම ගතිය තියෙනවා ඇත්ත වශයෙන්. ඉතින් නමුත් ඒක නිර්දේශිතයි. එතනින් ආරම්භ කිරීමක් තියෙනවා අර තමන් අවදිමත් බවක් එතන පවත්වගෙන යනවා. ඊට පස්සේ තමන් මෙතන මේ කරන සක්මන කාටවත් බාධාවක් වෙනවද නැද්ද? ආදී වශයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන. අපි එදා කිව්වනේ මුලින්ම ආචාර ධර්මීය කාරණේ මතුවෙන්නේ ආනාපානයේදී නෙවෙයි ඉරියාපතේ. යම් ඉරියව්වක් පවත්නකොට ඔන්න සීලය කියන එක ඉස්සරහට එනවා අපිට. සීලය තුල තියෙන්නේ Tamanට අනුන්ට තමන් අතුළු තමන් අනුන් අතුළු සමස්ත ජීවා ජීව පද්ධතියට අයහපතක් නොවන විදිහට කටයුතු කිරීමනේ මූලික වශයෙන් වේරමණී ලක්ෂණයනේ සීලේ මූලික වශයෙන් තියෙන්නේ. වේරමණී ලක්ෂණය. ඊළඟට තියෙන සික්ඛා ලක්ෂණය. වේරමණී සික්ඛා පදං කියලානේ. ඔය ඕනම ශික්ෂා පදයක් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ ලක්ෂණ දෙකම එක්ක. වේරමණී තුල තියෙන අර Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට ඒක කිරීම වේරමණී. ශික්ෂා කියන්නේ යහපතට හුරු වීම. යහපත් විදිහට මේක කරන්න හුරු වෙන. ශික්ෂණය. ඉතින් වේරමණී ශික්ෂා ලක්ෂණ දෙක පළමු වතාවට හමු වෙනවා අපිට ඉරියව්ව පවත්වනකොට. දැන් මම යම් තැනක සක්මන් කරනවා නම් ඒ සක්මන් කිරිල්ල වෙන කෙනෙකුට බාධාවක්, Tamanට බාධාවක් නොවෙන්න ඕනේ. කුරා කොම්බියකටවත් සතා කීපායකටවත් ඒක බාධාවක් වෙන්නේ නැහැ. මම සක්මන් කරා කියලා මට සතුන් පාග පාග එහෙ මෙහෙ යන්න බෑනේ. එහෙම අයිතියක් නෑනේ. මේ දැනුවත් ඒක පේනවනම්, ඇහැට පේනවනම් එහෙම කරන්න බෑ. එතකොට අර ආචාර ධර්මීය ගැටලුව, ඒ ආචාර ධර්මීය කාරණේ සැලකිල්ලට ගත්තේ නෑ. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එහෙම කරන්න බෑනේ. අපිට ආචාර ධර්මීය ගැටලුව අනිවාර්යයි. සීල කියන්නේ. නැත්නම් වෙන වෙනත් පව උසා සිද්ධ වෙනවා. මම යම් තැනක හිටගෙන ඉන්නවා නම් මම හිටගෙන ඉන්න එකේ සතිය පවත්වනවා. නමුත් එතෙන්දී මම ආචාර ධර්මීය කාරණේ සැලකිල්ලට ගන්න. විමසුම් නොනොන්න සම්පජානකාරී වෙනවා. මම මෙතන හිටගෙන ඉන්න එකෙන් වෙන කෙනෙකුට බාධාවක් වෙන්නේ නැද්ද? නැත්නම් මට අනතුරක් වෙන්නේ නැද්ද මම මේ පොල් ගහයක හිටගෙන හිටිය පොල් ගෙඩියක් වැටෙන්න පුළුවන්. දොරකොඩ හිටගෙන හිටියොත් එතෙන් යන්නේ නායට බාධාවක් වෙන්න පුළුවන්. එහෙමනේ ඉතින් ඒවා ඒක තමයි සම්පජානකාරී කියන්නේ. නිකම්ම එතෙන්දි සතිය විතරක් නෙමෙයි මම මේ හිටගෙන ඉන්නවා දෙපා මෙහෙමයි තියෙන්නේ. කඳ මෙහෙමයි හිස මෙහෙමයි බෙල්ල මෙහෙමයි දෑත් මෙහෙමයි කකුල් මෙහෙමයි තියෙන්නේ කියලා ඒ හිටගෙන ඉන්න ඉරියව්වේ සතිය පැවැත්වුවට මදියද. එතන සම්පජානකාරී වෙන්නත් ඕන. මෙතන හිටගෙන ඉන්න එක හරියට ඒ කියන්නේ ආචාර ධර්මීය ගැටලුවක් පැන නගින්නේ නැද්ද? ආචාර ධර්මීය කිව්ව ගමන් ත්‍රිමාන විදිහටනේ බලන්නේ. එක පැත්තක් Tamanට අයහපත පිණිස පවතීද? දෙවෙනි පැත්ත අනුන්ට අයහපත පිණිස පවතීද? තුන්වෙනි මානය, තුන්වෙනි මිම්ම මැන බැලීම තමන් අනුන් ඇතුළු සමස්ත ජීව අජීව පද්ධතිය ඔය තුنينම බලනවා අපි ඕනම අවස්ථාවක. ඉතින් ඉරියව් පවත්වනකොටම ඔය තුنين බලලා ඉරියව් පවත්වන. අන්න එතකොට ස්වභාවික වෙනවා. මේක නිකන් කෘත්‍රිම විදිහට පටන් ගත්තට මොකද? අර විදිහට යනකොට මේක ස්වභාවික වෙනවා. අපි ඉරියව් පැවැත්වුවා කියලා ඒ අස්වාභාවික විදිහට කරන්න බෑනේ. ඉතින් ඒක නිසා ඉරියාපත මේ මේ අපේ යෝගිය අහලා තියෙන ඒ ඒ කාරණේදී ඉරියාපත මුලදී අපි පටන් ගන්න සතර ඉරියව්ව કૃතිම විදිහට තමයි. නමුත් අපි පස්සේ මේ ඉරියව් හතර ස්වභාවිකව පවත්වන්න පුරුදු වෙනවා. අර තුන්වෙනි කමටහනට එනකොට ඇත්තටම සම්පජාන පබ්බ කියලා තියෙනවා. ඔබ මම එදා කිව්ව මේ සූත්‍රය පරිහරණය කරන්න පුරුදු වෙන්න කියලා. විතර අමාරු දෙයක් නෙවෙයි. අපි ඒකට කිව්ව අර අන්තර්ජාලය ඔස්සේම ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් මාර්ගයක් අපි කිව්ව pitaka.lk කියලා. එතන මේ බොහොම පහසුවෙන් මේ සූත්‍රය පරිහරණය කරගන්න පුළුවන්. ඉතින් මම වැඩිපුර pāli කොටසට තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. මොකද සමහර මේ සිංහල පරිවර්තනවල පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. කමක් නැහැ. ඒකට අපි දැනට ওই සිංහල පරිවර්තනය ඔහොම ගත්තට කමක් නැහැ. ඉතින් සම්පජාන පබ්බය එනකොට අර අස්වාභාවිකත්වය ආනාපාන සතියේ තියෙන કૃතිම ගතිය ඉරියාපතේ තියෙන કૃතිම ගතිය අත්තරවන බුදුරජාණන් වහන්සේ. අත්තරවල ස්වභාවිකත්වයේ තුල සිහිනුවණින් කටයුතු කරන්න ඉතින්ද හුරු කරනවා. ඉතින් ස්වභාවික සංසිද්ධි ටිකක් ඇත්තටම මේ සම්පජාන පබ්බේ තියෙන. ඔබට අවධානය යොමු කරන්න පුළුවන් නම් මේ සූත්‍රයේද බලන්න පුනච පරම්පික වේ බික්කෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. අපි ඒක ටිකක් ඕක පැහැදිලි කරා. ඉතින් දැන් අර අතන කියන්නේ දැන් සක්මනේදී ගච්ඡන්තෝ ආගච්ඡාමේති පජානාති කියන එක මෙතෙන්ට එනකොට වෙනස් වෙලා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොත්. අරකමයි. දැන් අභික්කන්ත කියන්නේ ඉදිරියට යනවානේ. පටික්කන්ත කියන්නේ ආපහු වෙනවනේ. දැන් සක්මනේදීත් අපි සක්මනේ එක පැත්තක ඉඳලා ඉස්සරහට ගිහිල්ලා ඉතින් හැරිලා ආපහු වෙනවා. හැබැයි එතන අර සක්මන ඇතුලේමයි වෙන කොහෙවත් යන්නේ නැහැ. මේ වැඩකට යනවා නෙවෙයි මේ. රස්සාවට යනවා නෙවෙයි මේ. පොලේ යනවා නෙවෙයි. ගෙයෙහි මෙහි යනවා නෙවෙයි. මේක මහ කෘතිම වැඩක්. මේ කරන එක. හැබැයි තුන්වෙනි කමඨහනට එනකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේක හරිය අපූර්වට ස්වභාවික කරලා තියෙනවා. එතෙන්දි කියනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. සම්පජානකාරී හෝති. ඔබ ඉදිරියට යනවද? මේ ඉදිරියට යන්නේක මොහොකට යනවද කියලා කියන්න බෑ. මොකද ඒක ඒක යන වෙලාවෙනේ දන්නේ මම මේ රස්සාවට යනවාද මම මේ කඩේ පිලේ යනවාද පොලේ යනවාද නැත්නම් මේ ගෙයි එහාට මෙහාට යම් කිසි අවස්ථා අවශ්‍යතාවයකට යනවාද මොකක් හරි වෙන්න පුළුවන් අභික්කන්ත කියන්නේ ඒකයි කොහේ යනවද කියන කතාවක් නැහැ ඉදිරියට යනවනේ මොකක් හරි අරමුණකින් මොකක් හරි වැඩකට මොකක් හරි අවශ්‍යතාවයකට අපි ඉදිරියට යනවා ඉතින් යද්දී අපිට බුදුරජාණන් වහන්සේ කියන සම්පජානකාරී ආර්ය ශාවකෙක් නම් නිවන් මාගේ යන උත්සාහ කරන කෙනෙක් නම් සීල කෙනෙක් නම් මොකක්ද එයාගේ ලක්ෂණය? සම්පජානකාරී හොති. ප්‍රඥාවෙන් දැන දැක කරන්නේ වේ. මේ වැඩේ කරනවා ඒ කියන්නේ අවදියක් තිය අවදිමත් බවක් තියාගන්නවා ඒ වගේම විමසුම් නුවණ තියාගෙන ආචාර ධර්මීය පදනම සැලකිල්ලට ගන්නවා අරගෙන එතන තව දෙයක් තියෙනවා ඔය ආතාපි කියන ගුණය. විතරම අර තමන් කරන ක්‍රියාවෙන් තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට මේක කරන්න වග වෙනවා. ඔන්න වගකීම. ආචාර ධර්මීය ගුණය, ස්වභාවිකත්වය. ඔන්න බලන්න එකතු වෙන දේවල් මේකට, භාවනාවට එකතු වෙන දේවල්. ඒ ටික එකතු වුණොත් තමයි මේක කුසලයක් වෙන්නේ. නැත්තම් අර සක්මන් මළුවක එහාට මෙහාට සක්මන් කර කර ඉන්න එක මම කියන්නේ කුසලයක් කියලා. ඒක අර යෝගියා කියලා තියෙනා වගේ ඒක අස්වාභාවික કૃතිම එකක් වැඩේ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ કૃතිම වැඩේ බුදු පියාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ કૃතිම භවයෙන් ස්වභාවික බවට එන්න. ඒ ස්වභාවිකත්වයේ තුල තුන්වෙනි කමඨහනේදී තමයි හරියටම කුසලයේ වැඩේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොත් ඊළඟට බලන්න ඊළඟ කොටස ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත් අපි ඉතින් අර සක්මනේදී නැත්තම් හිතගෙන ඉඳිද්දී ඒ ඒ ආනාපාන සතියේදී වටපිට බැලීමක් නැහැ ඔය ආලෝකිත විලෝකිත කියන්නේ වටපිට බලනවා කියන්නේ. වටපිට බලනවා කියන්නේ. ඉතින් අරගෙදි වටපිට බැලීමක් නැහැ හරි કૃතිමයි. එක්ක ඇස් දෙක පියාගෙනම ඉන්න බැලීමක් ඇත්තෙම නැහැ. එහෙම නැත්නම් අර සක්මනේදී වටපිට බලන්නේ කෙලින්ම පියවර තුනක් විතර ඉදිරියේ බලාගෙන ඇස් අඩවන් කරගෙන එහෙමයි යන්නේ මේ කටයුතු. કૃතිම ගතියක් තියෙනවා. දැන් මෙතන අර કૃතිම ගතිය අත්හැරියා. මොකද්ද? ඔබට ඕන විදිහට වටපිට බලන්න. නිදහසේ. ඒකට තමයි කියේ ආලෝකිත විලෝකිත කියලා. ස්වභාවික දෙයක් කියන්නේ. මොකද්ද කරන්නේ කියන්නේ සම්පජානකාරී හොත්. අර ස්වභාවික දෙයට දැන් ඉතින් අපි එළියට බැස්සම වටපිට බලනවා, ගෙදර ඉන්නකොට වටපිට බලනවා. කඩේ පිළේ යනකොට වටපිට බලනවා, රස්තාවට ගියාම වටපිට බලනවා, බස් එකේ කෝච්චිය යද්දී වටපිට බලනවා. ඉතින් බලන බල කොහොම බලන්න ඕනනේ. නොබල මේක ස්වභාවික දේ ටික කරන්න බෑනේ නොබල. ඉතින් වටපිට බල. වටපිට නොබල ඉන්න කියන්නේ නෑනේ මෙතන. අපි කලින් පුරුදුනේ අර કૃතිම தත්ත්වය ඇතුලේ වටපිට නොබල ඉන්න. ආලෝකිත විලෝකිත නොකර ඉන්න. මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ ආලෝකිත විලෝකිත කමටහන කරගන්න. කමටහන කරලා දෙනවා. දීලා තියෙන ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත. අර මුලින් සික්කති ඊළඟට පජානාති මෙතෙන් දෙනකොට සම්පජානකාරී හොත. ආ සිහියයි නුවණයි වීර්යයි තුනම තියෙන දැන්. දැන් Taman වටපිට බලන බව දන්නවා. සතිමා ගතියේ සම්පජානකාරී වටපිට බලද්දි බැලිය යුතු නොබැලිය යුතු දේ නැත්තම් තව කෙනෙකුට අයහපතක් නොවන විදිහට බලන්නේ. අර ආචාර ධර්මීය ගතියත් එතන තියෙනවා. අපි බලනකොට අපි දන්නවනේ සමහර විදිහට දැන් ගහක් කොළක් දිහා බැලුවට නම් ආචාර ධර්මීය ගැටලුවක් එන්නේ නැහැ. දැන් ගහක් දිහා කොච්චර වෙලා බලන් හිටිය මේ ගහ කියන්නේ මොකද තමයි මන් දිහා බලන්නේ කියලා කියන්නේ ස්වභාවික ওই මොනවා හරි හතර මහා භූත දිහා බලන් හිටියම මොකක්වත්. හැබැයි මිනිස්සේ දිහා බලන් බැලුවොත් එහෙම වටපිට බලද්දී තවත් කෙනෙක් දිහා බැලුවොත් ටික වෙලාවක් බලාගෙන හිටියොත් එහෙම අනිත් මිනිස්සයා කියන්නේ මොකද බලන්නේ මිනිස්සු? මන් දිහා බලාගෙන ඉන්නේ මොකද කියලා. එතකොට ඒක තමයි ස්වභාවිකත්වය. ඉතින් ස්වභාවිකත්වයේදී බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ සම්පජානකාරී හෝ එහෙනම් මීට වඩා සබුද්ධික වෙන්න මීට වඩා දැනුවත් භාවයකින් කටයුතු කරන්න එහෙම නොකරොත් මේ ගැටලු ඇති ඉතින් අර මිනිස්සයා කියයි මොකද සමසේ මන් දිහා බලන්නේ ඉතින් බලන කෙනක් කියයි ඊට පස්සේ තව මොකක් හරි ඉතින් ඊට පස්සේ රණ්ඩුවය ඊට පස්සේ ඔන්න ඉතින් මේ තරහ වෛරය කෝපය යමන අපේ දුක ලැජ්ජාව කලකිරීම කෙලෙස් ගොන්නක්. ඒක නොවන්නනේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී කියන්නේ. අපි මේ වටපිට බලන්නේ නැතුව බෑ අනිත් මිනිස්සු අපිට පේනවා. ඒත් අපි දිහා බලනවා. ඉතින් අපි ශික්ෂාකාමී වෙනවා පළමුවෙන්ම ඕන ඕන කෙනෙක් අපි දිහා බලමු දෙන්න. අපි නිකන් ගහක් ගලක් වගේ ඉන්න පුරුදු වෙනවා. යෝගියෝ. අනිත් මිනිස්සයා මා දිහා බලපු දෙන්නේ. ඉතින් ඒ ඒ මිනිස්සයා මේ ඇහැ කන තියෙන මිනිස්සෙක් වටපිට බලන මිනිස්සෙක් නේ බලපු දෙන්නේ. අපි යන්නේ අපි දිහා කවුරු හරි බලන් හිටියොත් මොකද මිනිස්සු තමයි මන් දිහා බලන් ඉන්නේ කියන්නේ යන්නේ යෝගී. එතකොට යෝගී ගතිය නෑ. ඉතින් අපි දිහා බැලුවොත් අපි ඉතින් එයා දිහා බලලා ඉනා වෙලා ඉතින් අපි ගතියත් අපි කරමු. එහෙමනේ. නමුත් අපි පරිස්සම් වෙනවා අපි ආචාර ධර්මීය වශයෙන් අපි සැලකිල්ලට ගන්නවා අපිට අනිත් මිනිස්සු යෝගී ඉන්නව වෙන්න පුළුවන්. ඊයත් යෝගියෙක් වුණොත් නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා දිහා වරුවක් බලන් හිටියත් එයා අපහසුවටපත් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අපි බුදුහාමුදුරුවෝ දිහා බලන් හිටියෝ සාතන් වාද කෙනෙක් දිහා ඔය බලන් හිටියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක කියලා තියෙනවා මේ බැරිලි වැඩක් නැහැ කියලා අර කවුද හාමුදුරු කෙනෙක් බලාගෙන හිටියනේ ඉතින් බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා ඉතින් බැලිය යුතු කෙනෙක් නේ ඇත්ත වශයෙන්ම බලපුවම මේ මිනිස්යා හරි සංවරයි ප්‍රියශීලී කතා කරන්නේ බොහොම මිත්‍රශීලීව කතා කරන වචනේ පවා හරි වටිනවා ඉතින් බලන් ඉන්න තරම් වටින කෙනෙක් ඉතින් ඒක නිසා වක්කලි හාමුදුරුවෝ ඒ ටිකක් ගිහිල්ලා බලන් ඉන්න බුදුහාමුදුරුවෝ දිහා නිකන් ඉන්න වෙලාවට ඉතින් බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේ බලාගෙන ඉඳිල්ල වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේට මොකෝත්ම හානියක් වෙන්නේ නැහැ එතන. ලොක්කලි හඳුරන මොකද ජීවිත කාලයම බුදුහාමුදුරුවෝ දිහා බලන් හිටිය ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක වක්කඩියට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. එයා නිකන් ක්ලේශයකට ඇවිල්ලා උපාදාන වෙලා එයාට හානියක් වෙනවා. එයාට හානියක් වීමේ වැළැක්වීමේ අර්ථයෙන් තමයි කින්තේ වක්කලි මේ හිමිනා පෝතිකායන මේ මන් දිහා බලාගෙන ඉඳින්න ඇති වැඩක් නැහැ නේ වක්කලි වාගේ වැඩ බලා ගන්න ඔයාලට කොච්චර වැඩ දෙනවද කරන්න මොකද ඒ බලන් හිටියේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගැනීම සඳහා නෙවෙයි එහෙම බලන් හිටියේ නම් බුදුරජාණන් වහන්සේ එහෙම බලපු ඇත්තන්ට අපේහි කිව්වේ නැහැ ආහා මේ මෙතනින් අයින් වෙලා අපේහි කිව්වේ මේ මෙතනින් ඉවත් වෙන්න කියන ගැන අදහසනේ එහෙම ඇත්තන්ට අපේහි කිව්වේ නැහැ එහෙ නැත්තන්ට කිව්වා මා දිහා බලන්න. මං පස්සෙන් එන්න. මං දිහාම බලාගෙන ඉන්න කියලා. ඉතින් එහෙම බලන බැලිල්ලක්කට තමයි බුද්ධානුස්සති කියන්නේ. බුද්ධානුස්සති බුදුහාමුදුරු දිහාම බලන. බුදුජාණන් වහන්සේ කිව්වා මා දිහාම බලන්න. මා දිහාම බලාගෙන ඉන්නේ. එහෙම බලාගෙන ඉන්නේ නැත්තන්ට එහෙම කිව්වා. නමුත් වක්කලියානුන්ට එහෙම නෙමෙයි බැලුවේ. අර පිනවීම මාර්ථයෙන් කාමාශාවෙන් බැලුවේ. ඉතින් ඒක නිසා අපි <coughs> පරිස්සම් වෙනවා අනිත් තැනත්තා අනිත් තැනත්තා යෝගියෙක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මගේ මේ බැල්මට හසු වෙන කෙනා <coughs> ආලෝකිතේට හෝ විලෝකිතේට <coughs> හසු වෙන කෙනා. රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. එහෙනම් එතෙන්දි සම්පජානකාරී හෝති. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපිට දෙන පුහුණු. කොච්චර ලස්සනද. කොච්චර නිවැරදිද මේවා මේ කරන්නේ ස්වභාවික ජීවිතේ. ස්වභාවික ජීවිතේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝ. ඊට පස්සේ තියෙන සම්මින්ජිතේ පසාරිතේ. සම්මින්ජිත කියන්නේ අකුලන. පසාරිත කියන්නේ දිගහරින. ඔය කායික ඉරියව් වගේක් නේ. අර ඉරියාපත සතියේදී මීට කලින් කමටහනේදී අපි ඕක කරේ કૃතිම විදියට. ඒ අපි මේ ශරීරය හකුලවන දිගාරිනවා කාටවත් බාධා නැති තැනකට ගිහිල්ලා ඒක දිගාරිනවා හකුලවනවා සිහියේ. මේ ද්‍රව්‍ය භාණ්ඩයක් වෙන්නත් පුළුවන් ওই සම්මිංජිත පසාරිත කියන එකේ ශරීරයම කියලා නැහැ. නමුත් අර කායානුපස්සනා කියන වචනේ තියෙන නිසා මුගක් අය පරිවර්තනය කරන්නේ ශරීරයේ හැකිලීමේදී දිගහැරීමේදී කියලා අත්පා කියලා තමයි අරන් තියෙන්නේ. මෙතන අත්පා කතාවක් නැහැ. කමටහනේ නැහැනේ අත්පා කතාවක්. උනාට පරිවර්තනය කර නැත්තු අර කායානුපස්සනාව ගැන හිතලා මේ සම්මිංජිත කියන්නේ අතපය හකුලවන එකයි, පසාරිත කියන්නේ අතපය දිගාරින එකයි කියලා තමයි පරිවර්තනය කරන්නේ. කමන්නේ ඉතින් මේ පරිවර්තනය ගැන අපි උපේක්ෂාවෙමු. නම මෙතන කය පිළිබඳ කතාවක් නැහැ. එහෙම එකක් නැහැ. අපි දිගාරිනේවා කුලෝනේවා මේ අතපය විතරක් නෙවෙයි. දැන් කුඩේ දිගාරින කුඩේ අකුලෝන නේ. ඕන තරම් තව දිගාර පැදුර දිගාරින පැදුර අකුලන. හ්ම්. මේ මේ අපි ජනේලෙට දාලා තියෙන ජනේල් රෙද්ද දිගහරිනවා අකුලනවා. ඔය දිගහැරිලි ඇකිලිලි කොයි තරම් කරනවද ස්වභාවික ජීවිතේ? සම්මින්ජිත පසාරිත. සම්මින්ජිත කියන්නේ හැකු හැකිල වීම, පසාරිත කියන්නේ දිගහැර. ඉතින් ඕවා මේ මට ඒක යෝගීත්ව භාවනා වැඩමුළුවකදී කිව්ව හරි ලස්සන කතාවක්. මම ওই සම්මින්ජිත පසාරිත ගැන කතා කරා. ඒ ස්වාමීන් ස්වාමීන් අපි මේ කතාවක් දිගාරිනවා නේ කියලා. කතාව දිගහැර ගන්නවා කියලා එකක් <laughs> කරනවා කියලා. ඒකත් එහෙම එකක් නේද කියලා. බලපුවම ඒකත් ගත හැකියි. අපිට සමහර තැන්වලදී කතාව හකුලව ගන්න වෙනවා. සමහර තැනදී කතාව දිගහැර ගන්න. මේ ස්වභාවික ස්වභාවික தත්ත්වයක් තුළ ඒකත් මම කැමති වුණා ඒ වෙලාවේ ගන්න නැත්ත තමයි. එහෙම දිගහැරිලි හැකිලිලිත් අපි කරනවා නේද කියලා. කතාව දිගහැර ගන්නවා කියලා අපි කියේ. <laughs> පසාරේ. ඉතින් මේ ස්වභාවික ජීවිතය තුළ ස්වභාවික தත්ත්වය තුළ අපි සම්මිංජිත පසාරිත කරනවා. සමහර ඒවා දිගා හරිනවා, සමහර ඒවා අකුලනවා. නේ? ওই භෞතික දේවල් අතපය. ඉතින් මොකක්ද අපිට බුදු පියාණන් වහන්සේ දෙන අවවාදේ? සම්පජානකාරී හෝති. අන්න ආර්ය ශ්‍රාවකෙක් නම්, දුකින් මිදෙන්න උත්සාහ කරන කෙනෙක් නම් ඌයිදි සම්පජානකාරී වෙනවා. සම්මිංජිත පසාරිත දෙකින් වැළකිනවා නෙවෙයි. ඒව ස්වභාවිකත්වයේ ස්වභාවික ජීවිතයේ ඇතුලේ ඒව කරන්න වෙනවා. ඒකයි. හැබැයි ඒකේ සම්පජානකාරී. එතකොට සම්පජානකාරී කියන වචනේ ඇතුලේ කුසලතා තුනක් තියෙනවා. අපි හොඳට මතක තියාගන්න ඕනේ. සතිමා සම්පජානෝ ආතාපි කියන තුනම තියෙනවා. ඒ සතිපට්ඨාන දේශනාවේදී කියන. සතිමා සම්පජානෝ ආතාපි සතිමා කියන්නේ අවදිමත්. මම මේ අකුලනවා නම් අකුලන බව දාන්නවා, දිගහැරෙනවා නම් දිගහැරෙන බව දාන්නවා. ඒ හැකිලිල්ල හා ඒ දිගහැරිල්ල Taman tanunt අයහපතක් නොවන විදිහට පවත්වන්න පැවැත්විය යුතු බවක් දාන්නවා. ඒක එහෙම පවතිනවා නම් ඒ බවක් දාන්න සම්පජානකාරී. එතන අර සම්පජානෝ කියන ලක්ෂණය. නැත්නම් අපි කියන්නේ විමසුම් නුවණ. සිංහලෙන් අපි කියන්නේ. මගේ මේ දිගෑරිල්ල, මගේ මේ ඇකිලිල්ල තව කෙනෙකුට බාධාවක් වෙනවද? කරදරයක් කිරියරයක් වෙනවද? නැත්නම් මට පාවක් අකුසලයක් සිද්ධ වෙනවද? කියලා ඔන්න ඒ ඒ ගුණයක් තියෙනවා. විමසුම් නෝ. අවදිමත් බවයි විමසුම් නෝන. ඊළඟට මොකද ආතා අපි කිව්වේ? අර Tamanට අනුන්ට අයහපතක් වෙනවා නම් නොවන්න උත්සාහවන්ත වේ. නොවන්න කටයුතු කරේ. එතන වග වීම. වග කීම ආතාපි ගුණේ තියෙයි. ආතාපි කියන එකට අපි ඉතින් වීර්ය වගේ වචනයක් සිංහලට පරිවර්තනය කරා. නමුත් මේ ආතාපි තියෙන්නේ වග වීම, වග වෙන ලක්ෂණය. මොකද්ද වග වීම කියන්නේ? තමන්ට පවක් අකුසලයක් නොවෙන්න තමන් වග වෙන්න ඕන. කවුද ඒකට වග කියන්නේ? තමන් හැර වෙන කවුද? අපි පුරුදු වෙලා තියෙන්නේ ඔය මට මම මේ පව් අකුසල් කරන්නේ අහවලා නිසා, මෙයා නිසා, අරයා නිසා කියලා අර කැකිල්ල රජුරෝ තමයි අපේ කැකිල්ලේ නඩුව තමයි අපිට තියෙන්නේ. මේ Taman නිතරම මගාරි. මේ කැකිල්ලේ කතාව හරි ලස්සනයි. සිංහල කතන්දරයක් ඕක. ඔය ඉතින් ඕනනම් ආයෙ කියවලා බලන්න පුළුවන්. අපි උඟාක් වෙලාවට කැකිල්ලලා ඉන්නේ. නඩුව විසඳන්නේම හේතුව පැත්තකට දාලා වෙන වෙන අය අල්ලගන්න. මේ අහවලා මේ ළඟින් ගියේ කෙනා මේ සද්දේ කරේ කෙනා මේ කැස්සේ කෙනා කතා කරේ කෙනා එයා තමයි වැඩිකාරය සම්මනිය නෑ බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි අපිට වගවීම වගකීම බාර කරලා තියෙන්නේ එතන අර ආතාපි ගුණය තමන් වගකීම බාර ගන්නවා තමන් ඒ ඒ දිගහැරිල්ලේදි හැකලිල්ලේදි ඒක වග වෙනවා. ඒකයි ස්වභාවය. Tamanට පවක් අකුසලයක් නොවෙන්න අනිත් එක්කෙනාට කරදරයක් හිරිහැරයක් නොවෙන්න වග වෙනවා. කොච්චර ලස්සනද බලන්න කොච්චර ආර්ය වන්න බලන්න ආර්ය ගතිය ඇති වෙන හැටි. මේ අරියෝ කිව්වේ මොකද මේ මාර්ගයට අරියෝ මග්ගෝ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ ගුණේ තියෙන ඇත්ත හැඳින්නුවේ ආර්යෝ කියලා. කොච්චර වටින ගුණයක්ද බලන්න. Taman ඇකිලුවට දිගෑරියට මේකෙන් Tamanට පවක් අකුසලයක් නොවෙන්න අකුලනවා අධිකාරිනවා. තව කෙනෙකුට පවක් අකුසලයක් නොවෙන්න අකුලනවා අධිකාරිනවා. සම්පජානකාරී. තව කියලා තියෙන බුදුරජාණන් ශ්‍රීලංක එකට ගිහිල්ලා බලන්න. මොකද්ද කියලා කියන්නේ කියලා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොත්. ඒකත් හරී ස්වභාවික දෙයක්. මොකද්ද මේ සංඝාති චීවර කියන එකෙන් අදහස් කරේ ඇඳුම් නේ. ඇඳුම්. මේ ඇඳුම් අඳින එක ස්වභාවික දෙයක් නේ. සාමාන්‍ය චිත්ත සම්පන්න මිනිස්සු ඇඳුමක් අඳිනවා. සතා සර්පය ඇඳුම් ඇඳින්නේ නැති වුණාට ඉතින් ඒගොල්ලන්ගේ ස්වභාවය ඇඳුමක් නොඇඳ සිටීම. ඊළඟට පත්ත ඒකේ නියෝජනය වෙන්නේ බහාණ්ඩ පාවිච්චිය. සාමාන්‍යයෙන් සතුන් වැඩිය බහන්න පාවිච්චි කිරීමක් නැහැ. අදිසියෙන් ඔය කූඩුවක් හදාගන්න ළඟ තියෙන කෝටු කෑල්ල කිට්ටු කරගන්නවා. එහෙම නැත්නම් මේ බිම තියෙන බිම ඉන්න සතුන් අපි දැකලා තියෙන පොළොවේ බිත්තර දාන කිරල වගේ සතෙක් මම දවසක් බලාගෙන හිටියා ළඟ තියෙන ගල් කැට ටික වටේට එකතු කරගන්නවා. ඉතින් යාට මේ වෙලාවේ මේ වැඩේට භාණ්ඩයක් ඒක. ගල් කැට ටික වටේට එකතු කරලා තියලා ඒක මැද්දේ තමයි විතර දාන්නේ. ඉතින් හරි අඩුවෙන් බහාණ්ඩ පාවිච්චි කරන මේ ඊවර දැරීමක් ඇත්තෙම නෑ සතුන්. ඇඳුම් ඇඳිල්ලක් නෑ. ඉතින් පත්ත හැබැයි කලාතුරකින් ඒගොල්ලෝ බාණ්ඩ පරිහරණය කරන ඉතාලම කලාතුරකින්. අපි මිනිස්සු ඉතින් ඇඳුම් අඳිනවා පා ඇඳුම් වල කෙලවරක් නැහැ. ම්ම් භාණ්ඩ පාවිච්චි ඊවයිත් ඉතින් කෙලවරක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවාද ඇඳුම් අඳින්න එපා, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන්න එපා කියලා කියනවාද මෙතන? නෑ. මොකද්ද අපිට කියන්නේ? සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොත්. ඒකට වග වෙන්නකෝ. ඒකට ආචාර ධර්මීය කාරණේ සැලකිල්ලට ගන්නකෝ. ආර්ය විදිහට කරන්නකෝ මේ වැඩේ. ආර්ය විදිහට කරන්න. තමන්ට අහිතක් නොවන විදියට අනුන්ට අහිතක් නොවන විදියට තමන් අනුන් ඇතුළු සමස්ත ජීවා ජීව පද්ධතියට අහිතක් නොවන විදියට කරන්න. මේ ස්වභාවික දේ එනුන් අඳින්න එපා කිව්වේ නෑ. එහෙම සාසනයක් නෑනේ මේ බුදුහාමුදුරුවනේ. එඳුම් අඳිනවා. එහෙම එහෙම සාසනක් තිබුණා බුද්ධ කාලේ. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට මේ මාර්ගය අහුන්නේ නෑ. ආර්ය මාර්ගය අහුන්නේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හිතුව ප්‍රශ්නේ තියෙන්නේ ඇඳුමේ කියලා. ඇඳුම නිසා තමයි ප්‍රශ්නේ. අපි ඇඳුම් අඳින්න නැතුව ඉඳිමු. එතෙන්ට ගියා. නූල් පොටක්වත් නැතුව ඇඟේ ඉන්නවා. දැනුත් එහෙමයි ඉන්නවා. දැනුත් එහෙමයි ඉන්නවා. ඒ ආර්ය මාර්ගය නෙවෙයි. අත්කලමතාන යෝගයන්ට අපේ එහෙම එකක් නැහැ. අපි අත්කලමතාන යෝගයේ මුලින්ම බැහැර කරලා තියෙනවා. ඒක නිසා අපි ඇඳුම් අඳිනවා. හැබැයි ඇඳුම් අඳිද්දි සම්පජානකාරීව අන්න හරිම ස්වභාවිකයි. ඒ ස්වභාවික විතරක් නෙමෙයි මේ ස්වභාවික වැඩේ ආර්ය විදිහට කරන. ආර්ය විදිහට කරන. ඒකයි ලක්ෂණය. ඔන්න බලන්න. කොච්චර වටින දෙයක්ද මේ වයි මේ කියන්නේ. මොනතරම් වටිනා ගුණද මේ වැඩේ. අපි මේ කමටහන් සමහර වෙලාවට හරියට තෝරාගෙන නැහැ. අවබෝධ කරගෙන නැහැ. මේ තමයි ආර්යෝ. ඇඳුම ඇඳට ඇඳුම ඇලෙන්නේ ඇඳුම එක්ක ගැටෙන්නේ ඇඳුමෙන් මුලා වෙන්නේ එහෙත් ඇඳුමක් අඳිනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරල ඇඳුමක් තෝරලා දුන්නේත් හරි ජීවරය කියන්නේ වැඩි විලාසිතා නැති සංකීර්ණ නැති ඉතින් අපිත් ඔය ගිහි ඇත්තන්ටත් අපි නිතරම කියලා තියෙනවා මේ චීවර තමන්ගේ ඇඳුම චීවරයක් කරගන්න කියලා. අඳින්නේ කලිසම වුණත් අඳින්නේ කමීෂය වුණත් සාරිය වුණත් හැට්ටේ වුණත් මොකක් වුණත් කමන්නේ නැහැ. ඒකට තමයි චීවරය කියලා කියන්නේ. හැබැයි චීවර ගුණේ තියෙන්න ඕනේ. මොකද්ද මේ ඇඳුමේ චීවර ගුණේ කියන්නේ? ඒක සරලම එකක් වෙන්න ඕන. ඔය විලාසිතා ටික අයින් කරලා දාන්න පුළුවන් නම් හරි හොඳයි. ඕකනේ ඕකනේ අපි නඩත්තු කරන්නේ හරියට. ඇඳුම් වලට වැඩියෙන් වියදම් යන්නේ ඇඳුමට නෙමෙයි. ඇඳුමේ විලාසිතාවට එක පැත්තයි. ඊළඟට ඇඳුමට එකතු වෙනවා තත්ත්වය කියලා එකක්. තත්ත්වය පෙන්වන්න යන ඇඳුම. ඉතින් මේ වෙළඳ පොලේ වෙළෙන්දත් මොකද කරන්නේ? තත්ත්වගත ඇඳුම් හදනවා. තත්ත්වගත ඇඳුම් කියලා අපි මේ තත්ත්වගත කියන වචනය පාවිච්චි කරන්නේ කලින් තත්ත්වගත වෙනවා කියලා. ෆෝම් වෙනවා. එහෙම ඒවා හදනවා. ඉතින් තත්ත්වගත ඇඳුමා මේ තත්ත්වයට මේක. ඉතින් එයා එයාට ඒක අඳින්න වෙනවනේ. ඒ ඒ තත්ත්වගත උනායින් පස්සේ අපෝ ඒකම අඳින්න. වෙන එකක් අඳින්න බෑ. දැන් මේ අපි අඳින ඇඳුම තත්ත්වගත වෙලා නැහැ. තත්ත්වගත වෙලා නැහැ. ජීවරේ හැටියට සරල ජාම් ඇඳුමක්, තනි වර්ණය, විලාසිතා නැහැ. මැස්ම මේක සකස් කිරීම හරි සරලයි. මේකේ පතුරුම් කපන්න අරව මේ මොකක් ගන්නෑ. සරලව යනවා. එන්න පුළුවන් ඕනම මිනිස්සෙව. හොතෙන්ට එන්න බැරි නෑ. Taman ගෙනුවා සරල කරන්න. කම කලිසමෙන්දට කමන්නේ නෑ. කමිසෙන්දට සරමෙන්දට කමන්නේ. සාරියෙන්දට කමන්නේ හැට්ටෙන්දට කමන්නේ. තව එක එක ඔය ඇඳුම් කියලා જાති තියෙනවා. ඒ ඕන එකක් අඳින්න. හැබැයි ඕනම ඇඳුමක් කීවරයක් කරගන්න පුළුවන්. අපි හිතන්නේ චීවරය කියපු ගමන් මේ ස්වාමීන් වහන්සේලා අඳින ඔය හතරස් එක ওই විදිහට වැඩ කපලා තියෙන එක, ওই විදිහට පාට පොල තියෙන එක තමයි චීවරය කියන්නේ. නෑ චීවරය කියලා කියන්නේ අඳින ඇඳුම තාම සරල. තාම චාම්, තාම අඩු වියදම්, විලාසිතා නැති. බහු වර්ණ නැති. ඒක වර්ණ. ඒක වර්ණේ වුණත් චාම් වර්ණය. අපි ලයිට් කලර් කියලා කියන්නේ. ඒ වගේ එකට ගන්න. දැන් මේ සිවුරේ වුණත් ස්වභාවික පාටක් අරන් තියෙන්නේ. ස්වභාවික පාට කියලා කියන්නේ අර පොළ පොතු ටිකක් තම්බලා ඕක දාපුවාම ඒකෙන් ඒක දෙන පාට මොකක් හරි බාරගන්න. මේක වර්ණ ගන්නවන් නෙමෙයි අපිට ඕන කහ පාට තියෙන්න ඕන, නිල් පාට තියෙන්න ඕන, රතු පාට තියෙන්න ඕන කියලා වර්ණේ උපාදාන කරගෙන සිවුර සකස් කිරීමක් නැහැ. කොළපොතු ටික තම්බලා මේක දාපුවාම ඒ කොළපොතු ටික දෙන පාටක් තියෙනෝනේ. සබාධම දෙන එක. ඒක බාර ගන්න. කොච්චර ලේසිද කොච්චර සරලද බලන්න. දැන් අපි එහෙම නෑ අපිට මේ අර වර්ණය ඕන මේ වර්ණය ඕන. ඉතින් වර්ණ හදන්න ඕන. ඉතින් වර්ණ හදන කට්ටිය ඉන්නවනේ. අම්මා ඒක තව ලොකු ව්‍යාපාරයක්. අපේ රටේ මම දැක්ක ඔය තීන්ත සමාගමක් මේ ඒගොල්ලන්ගේ ප්‍රචාරක දැන්වීමේ තියෙන්නේ නැති වර්ණයක් නැත කිය. අපි ළඟ ඕන වර්ණයක් තියෙනවා. එන්න අපි ඕන පාටක් තෝරලා දෙනවා කියලා. හිතේ තියෙන පාට තෝරගන්න අපේ ළඟට එන්න කියලා. හිතේ තියෙන පාට කියන්නේ මොකද්ද? ප්‍රපංචය, සංස්කාරය. පිස්සුවක් ඒ. ඉතින් ඔය ප්‍රපංචය ඔය සංස්කාර ඔය පිස්සු හොයාගෙන යනවා. ඉතින් සල්ලිත් ඉවරයි. ඉතින් කාලයත් එහෙමයි. ඉතින් ඔය ඕක හොයන්නෙත් නෑ. ඕක හොයලා දෙනවා తాවකාලිකව ඩිංගක්. ආ මාත්‍යට මොන පාඩ දෝන? මොනට මොන පාඩ දෝන? එන්නේ එන්නේ අපි ළඟ පාඩ තියෙන. ඉතින් ඕක හොයලා දෙනවා නේ. ඉතින් උස්සගෙන එනවා. හරි මං හිතුව පාඩම හම්බ වුණා. කොච්චර දෙයක්ද කියලා. අනේ ගෙනල්ලා ටික දවසක් යනකොට අර වර්ණේ දුර්වර්ණය ඊට පස්සේ ආයෙ අර ප්‍රපංචයක තමන්ගේ ප්‍රපංචයක ගැටෙන්න පටන් ඔන්න අස්වාභාවික தත්ත්වය. බුදුරජාණන් වහන්සේ මේ ඇඳුම සකස් කරගත්තී ඇඳුමක් අඳින්න ඕන. චීවර ධාරණි ධාරණය කියන්නේ මෙතන දරනවා පරිහරණය කරන පාවිච්චි කරනවා කියන එක. හරි ස්වභාවික දෙයක්. පත්‍ය චීවර ධාරණේ සම්පජානකාරී සීනෝ නැත්තේ වීර්යවන්ත කෙනෙක් වෙන්නේ. එහෙමයි ආර්යෝ. නැතුව ඇඳුම් අඳින්න නැතුව ඉන්න එක නෙවෙයි ආර්ය ගතිය. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය නොකර ඉන්න එක නෙවෙයි ආර්ය ගතිය. සමාව හිතන්නේ එහෙමයි කියන්නේ. ඒ බුද්ධ පෝරයේදී එහෙම එකක් හදාගත්තා. ඉතින් ඒකත් ඒක නිසා ඔය සමහරු තාමත් ප්‍රමාණ කරගන්න ලූක ප්‍රමාණය. අම්මේ යා සිල්වන්ත කෙනේ සිරිප්පු දෙකක්වත් දාන්නේ කියලා. මට ඒක තැනකදී එහෙම යම් කෙනෙක් කිව්වා. මම සිරිප්පු දෙකක් දාගෙන ගියාම එයා කිව්වා මේ ඔබ වහන්සේ සෙරිප්පුත් දානවද කියලා. මම කිව්වා ඉතින් සෙරිප්පු දානවා. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා ඉතින් එයා එයා පිළිගන්න ස්වාමීන් වහන්සේලා ගැන කියලා කිව්වා අපේ ස්වාමීන් වහන්සේලා නම් සෙරිප්පු දාන්නේ. මම මම නම් සෙරිප්පු දෙකක් දානවා ඉතින් කියලා. මම මේ වෙළඳ පොලේ තියෙන අඩුම වියදම් සහිත විචූරණ නැති සරල සෙරිප්පු දෙකක් දානවා. මොකද මම බුදුහාමුදුරුවෝ මේ ලෝක ප්‍රමාණය ප්‍රමාණ කරගන්නේ අත්කිලමතාන යෝගේ අපි බැහැර කරලා තියෙන්නේ. මේ මේ කාටවත් පෙන්වන්න කරන වැඩක් නෙවෙයි. මේක මගේ අවශ්‍යතාවයට මම සිරිප්පු ටිකක් දාන්නේ. ඒ වුණාට එයා ඒකට වැඩි ප්‍රසාදයක් දැක්වෙන්නේ මම සිරිප්පු දාන එක කියන්නේ. ඒ මොකද ලෝක ප්‍රමාණය කරගත් අත්කිලමතාන යෝගේ ඉන්නේ නැත්තෝ හරිය ගෞරව කරනවා. මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය නොකරනවා නම්. ඒවා අපේ සාසනික සම්පදායන් නෙවෙයි. සුත්‍රජන්නාංශ කියලා තියෙන ධාරණේ ඔබ යමක් දරනවද පරිහරණය කරනවද පාවිච්චි කරනවද සම්පජානකාරී හොති ධාරණේ සම්පජානකාරී හොති ඉතින් ධාරණයට උදාහරණ කීපයක් තමයි කිව්වේ සංඝාටිපත්ත චීවරකේ ඔතන ඉතින් ඔක්කොම කියන්න බෑ ඔබ කාර් එකක් පාවිච්චි කරනවා නම් වෙන දුරකථනයක් පාවිච්චි කරනවා නම් ඒක ආර්යෙක් විදිහට පාවිච්චි කරන්න. සරල මේක චාම් එක අඩුවිය දැන් එක තෝරන්න. ඊළඟට ඒක පාවිච්චි කරද්දී Tamanට අනුන්ට අයහපතක් නොවන විදිහට සමස්ත ජීව ජීව පද්ධතියටම අයහපතක් නොවන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම අඩුම ගානේ අවංක උත්සාහයක් දරන්නේ ඒකට කැප වෙන්නේ අන්‍ය ආර්ය ගති. ඒකයි ආර්ය ගති. සම්පජානකාරී හොති. මොකටද ධාරණ. ඉතින් තවත් ඉස්සරහට යන්න. බුදුරජාණන් මේ ස්වභාවික දේවල් කියාගෙන යන්නේ දැන්. මෙතන කිසිම අස්වාභාවික වැඩක් නැහැ. કૃතිම දේවල් නැහැ. ස්වභාවික ජීවිතය දැගෙන දැන් කියන්නේ. ඊළඟට කියන අසිතේ පීතේ කායිතේ සායිතේ අසිත පීත කායිත සායිත කියන්නේ මොකද්ද? කනවනවා රස විඳිනවා සරලව කිව්වොත්. ඉතින් කනවන එක රස විඳින එක නතර කරන්න කියනවාද බුදුදහමේ? නෑ නෑ. එහෙම දේශනා නැහැ. කනවන රස විඳින එකට කිසි බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ කියලා තියෙන මං හොඳට වළඳන කෙනෙක් විතරක් නෙවෙයි මේ ආහාරයේ රසය හොඳට විඳින කෙනෙක් රසපටි සංවේදී භවං ගෝතම භවං ගෝතම කිව්වේ මේ පින්වත් ගෞතමයන් වහන්සේ රසපටි සංවේදී හොඳට රස විඳින කෙනෙක් හොඳට රස විඳින කෙනෙක් හැබැයි සම්පජානකාරී උන්වහන්සේ අපිට කියලා තියෙනවා බලන්න ප්‍රත්‍යවේක්ෂා කියලා කොටසක් තියෙනවා. ඔයත් අන්ට කියවන්න පුළුවන් ওই මජ්ක්‍ධිම නිකායේ තියෙන සීක සූත්‍රය කියලා සූත්‍රයක්. සීක. ඒ සීක සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මේ සීකයන්ට මේ මේ මේ මාර්ගයේ ප්‍රතිපදාව පුර නැත්තන්ට හරි ලස්සනට ඒව පරිහරණය කරන ආකාරයේ මේ දේශනා කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ගෘහපති වර්ගයේ බලන සීල සූත්‍රය. ඒ දේශනා කරන්නේ අර තමන්ගේ මේ මේ කාපිලවත්තවානම් සක්ඛ්‍යානම්. මේ කිඹුල්වත් පුරේට ගිහිල්ලා සාක්ෂිය ඔයගොල්ලන්ගේ අර මේ නගර ටවුන් හෝල් එක හැදුවනේ. ඒ ටවුන් හෝල් එක හදලා ඉතින් මේ මන්ත්‍රණ සභාව වෙන්නේ. මේ ඉතින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කෙරුවා මේ සංතාගාරය කියලා කියන්නේ. ඉතින් ඒක ඒක පළමු වතාවට ඇවිල්ලා ගොඩ වෙලා ඒක පරිහරණය කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේත් ගියා ගිහිල්ලා ඉතින් කකුල් හොදගෙන අත්පා සෝදගෙන නෙහිමනේ ඇතුල් වෙන්නේ. ඔය දැන් අපිට අලුතෙන් හඳුන්වා දීලා තියෙන චාරිත්‍රය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තියෙන. ඕනම කෙනෙක්ගේ ගෙදරකට නිවසකට ඇතුල් වෙනවා නම් අතපය හොදගෙන තමයි ඇතුල් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ ඇතුල් වෙන තැන තියලා තියෙන පැම් වාදනය. ඉතින් බුදුරජාණන් වහන්සේ කවුරුවත් බුදුරජාණන් වහන්සේ කකුල් හේදුවේ නෑ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ කකුල් හොදගත්තා. අතපය හොදගෙන කකුල් හොදගෙන තමයි ඇතුල් වෙන්නේ. මොකද ඒ අර පිරිසිදුව තියෙන්න ඕනේ ස්ථානේ. ඉතින් ඇතුල් වෙලා අර පනවල තිබුණු ආසනේ වාඩි වෙලා විසුණු වහන්සේලා ගියා. සාක්කියොත් ඇවිල්ලා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉඳගත්තා. ඉතින් හැමෝගෙකම මූලික සංසුන් දේවල් කතා කරලා රාත්‍රී කාලයේ කියලා තමයි අපිට වෙන්න තියෙන්නේ. උදපමණින් උපට්ඨපෙත්තා තේලප්පදීපං ආරෝපෙත්තා කියන වචන එතන ඉදලා තියෙන නිසා රාත්‍රී කාලේ ඉතින් ගිහිල්ලා ටික වෙලා බුදුහාඳුර බණ කිව්වා. බණ කියලා මේ උන්වහන්සේ කොන්දේ අමාරුවක් තියෙනවා. ඉතින් කොන්දේ අමාරුව නිසා කොන්දරි දෙන්න ගත්තම ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද මගේ කොන්දරි දෙනවා. මේ මම ඩිංගක් ඇලවෙන්නම් මේ ශාස්ත්‍රයන්ට තවදුරටත් මේ ශේක ප්‍රතිපදාව කියන්නකෝ කියලා. ඉතින් එතන ඉඳලා බුදුරජාන් වහන්සේ කර දේශනාව මේ මහා නාම සාක්ෂි මුල් කරගෙන මේ ආනන්දහමතුරු කරනවා. ඉතින් එතෙන්දී මේ බුදුරජාන් මේ ආනන්දහමතුරු එක තැනකදී පෙන්නනෝ මේ මොකද්ද මේ මේ ආහාර පාන ගැනීමේ සංවර බව මොකද්ද කියලා. කතංච මහානාම අරිය ශාවකෝ භෝජනේ මත්තඤ්ඤ හෝති. කන බොන එක මහානාම අපි කරන වැඩක් නේ. ඒක කොහොමද මේ සම්පජානකාරී වෙන්නේ කියලා හරිය ලස්සන වාක්‍යයක් එතන කියනවා. ඉද මහානාම ආර්ය ශාවකෝ පටිසංකායෝනසෝ ආහාරං ආහාරේ. මහානාම අපි කෑම බීම ගන්න ගැත්ත කෑම බීම ගන්නකොට අපි සී කල්පනාවෙන් ඒක කරනවා. පටිසංකායෝනසෝ. අන්නර අර අර සතිපට්ඨාන දේශනාවේදී අසිතේ පීඨේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කිව්වේ ඒක තමයි. පටිසංකායනිසෝ ආහාරං ආහාරේ. කොහොමද? මේව දවායන මදායන මන්දනායන විභෝසනාය. යාව දේවී මස්ස කායස්ස පිටිය යාපනාය විහිංසූ කරතිය බ්‍රහ්මචර්යානුග්‍රහය. ඉති පුරාණංච වේදනම් පටිහංකාමිනවංච වේදනන්න උපාදේශාමි යාත්‍රාච භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝති. ඒකයි ඉතින් හරි. හරි. පූර්වට සිහිනුවණින් යුක්තව ආහාර ගන්නවා. ඒක නෙමෙයි කරන්නේ. සිහිනුවණින් යුක්තව ආහාර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට බැලුවොත් අපිට පේනවා මේ මේ අපිට සතිපට්ඨාන දේශනා වෙදී බුදු පියාණන් වහන්සේ බොහෝම අපූර්ව මේ සිහිනුව නැත්තේ බවට පත් වෙන ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. තවදුරටත් මම මේකේ ඉතිරි ටිකටත් පොඩ්ඩක් අවධානය යොමු කළොත් සම්පජාන පබ්බේ මේ තවත් ඉස්සරහට තියෙනවා. ඉතින් ওই විදිහට කියලා ඊළඟට තියෙන්නේ උච්චාර පස්සාව කම් මේ සම්පජාන. උච්චාර පස්සාව කිව්වම මේ පරිවර්තනයේට අපි අරන් තියෙන්නේ මල මුත්‍රා පහ කිරීම කියන විදිහට. ඇසිගිලි ගැසිලි භාවිතය කියන එක. ඉත ස්වභාවික දෙයක් නේ. අස්වාභාවික දෙයක් නෙමෙයි. හරි ස්වභාවික අපි හැමෝම දවසකට දෙතුන් සැරයක් ඕක කරනවා. ඉතින් කරන්න එපා කියන්නේ නෑනේ. ඉතින් සම්පජානකාරී හොත් මල මුත්‍රා පහ කිරීමේදී එහෙම නැත්නම් මල මුත්‍රා විතරක් නෙමෙයි මේක ඉතින් අපි ගන්නෙ මේ ශරීරයේ අපි බැහැර කරන දේවල් තියෙනවනේ ගොඩක් දේවල්. ඉතින් ඒව නිසි විදිහට අපි බැහැර කරනවා. තමයි උදාහරණයක් ගත්තොත් අපි වැඩි හිතන්නේ නැති දෙයක් නේ කොණ්ඩේ පීරනෝනේ අපි. කොණ්ඩේ පීරපුවාම බැහැර වෙනවා යමක්. පනාවත ගාලා බලන්න මොනවාද බැහැර වෙන්නේ කියලා අර ගෙස් වලින් ටිකක් කේස්ද තව ඔළුවේ තියෙන දේවල් ටිකක්. ඉතින් බැහැර වෙන ටිකක් කොණ්ඩේ පනාවට එනවා. මොකද කරන්නේ? සම්පජානකාරී ඒක නිසි විදිහට ඒක අරගෙන ඒක දැමිය යුතු තැන දාලා පනාව පිරිසිදු කරලා සුද්ධ කරලා තියන්න එපා. නැත්තම් එතන විමසුම් සම්පජානකාරී නැහැනේ. තව අනිත් එක්කෙනා පනාව ගත්තම ඔන්න ඉතින් ගැටලු වෙනවා. කවුද මේ පීරුවේ මේ පනාවෙන් කොණ්ඩේ පීරුවේ කවුද? පේනවාද ඒකේ හැටි සුද්ධ කරලා නැහැ. කෙස් ටික තාම ඒකේ. ඉතින් ඒක වලකිනෝනේ එතන අරුබුදේ එතන ගැටලුව එතන අප්‍රසන්න භාවය එතන අනවශ්‍ය වචන හුවමාරුව ඉතින් වලක්ක ගන්න නේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ බහැර කරන දේ බහැර කරනකොට මේ බහැර කරන්න ඕන ඒවා බහැර කරන්න එපා සතර සිව්පා වුණත් මේවා බහැර කරනවා සතුන් කක්ක කරනවානේ මුත්‍රා කරනවා අලපහ කරනවා හැවාරිනවා නම් දේවල් කරමු. ඉතින් අපිත් මේ ශරීරේ බහැර කළ යුතු දේ බහැර කරමු. අපි ශාරීරික ඒවා විතරක්ද බහැර කරන්නේ කොච්චර දවසකට කුණු බහැර කරනවද බලන්න. උච්චාර භාෂාව කම්ම කිව්වා මේ මල මුත්‍ර බහැර කිරීම විතරක් ගැන හිතන්න එපා. අපි බහැර කරන දේවල් ගොඩාක් තියෙනවා. තොංගණ බහැර කරනවා අපි. කුණු බහැර කිරීම අද ලෝකෙ කොච්චර ප්‍රශ්නයක් වෙලාද බලන්න. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ කියලා තියෙනවා. උච්චාර භස්සාව ගම්මේ සම්පජාන කාටියෝති කියලා. උච්චාර භස්සාව ගම්ම කියලා කියන්නේ ඕක. අපද්‍රව්‍ය බැහැර කිරීම. අපද්‍රව්‍ය බැහැර කිරීම. ආර්යෙක් වෙන්න අපද්‍රව්‍ය බැහැර කිරීමේදී බැහැර කරන්න වෙනවා ඒවා. සෙන්සොතු මල මුත්‍රා දහදිය මේවායේ ඉඳලා අපි කන බොන දේවල් වලින් ඉතිරි වෙන දේවල් පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල කැඩුණු කොටස් පැහැර කරන කොටස් කොච්චරනම් අපි උච්චාර පස්සාව කරනවද? මල අපද්‍රව්‍ය බැහැර කිරීම කරනවද? ඒක අද ලෝකේ ලොකු ප්‍රශ්නයක් වෙලානේ. බරපතල ගැටලුවක් වෙලා නැද්ද බලන්න. මේ කාරණේ මලාප වාහනේ ඉතින් බුදු පියාණන්සේ අපිට කියනවා. බහැර කිරීමේදී, අපද්‍රව්‍ය බහැර කිරීමේදී සම්පජානකාරී ඒක ස්වභාවික දෙයක් අපිට අපද්‍රව්‍ය බහැර කරන්න වෙනවා. ඒක අස්වාභාවික වැඩක් නෙමෙයි. අස්වාභාවික වැඩ නම් බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලා තියෙනවා. මේ ස්වභාවික වැඩේ කරන්න. එහෙත් සම්පජානකාරී සිහිනුව නැත්තේ. මේක තමයි භාවනාව. මේක තමයි ගුණ වඩනවා කියන්නේ. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියන්නේ. මේක තමයි නිවන් මඟ. Taman ඒ අප බහැර කිරීමේදී පව උසල් කරගන්නේ නැහැ. අනුන්ට කරදර හිරිය හිංසා පීඩා කරන්නේ නැහැ. පරිසරය විනාශ කරන්නේ නැහැ, දූෂණය කරන්නේ නැහැ. අනාරේක් වෙන්නේ නැහැ. පහත් පුද්ගලයෙක් නීතියෙක් වසලයෙක් වෙන්නේ නැහැ. ආර්යෙක් බ්‍රාහමණයෙක් හැටියට ඒ කටයුත්ත කරනවා. අන්න බලන්න. භාවනාව මේ භාවනාව මේවා මේ ඇස් දෙක පියාගෙන කොහේ හරි එක තැනක වාඩි වෙලා කරන වැඩ නෙවෙයි. මේ සම්පජාන පබ්බේදී එහෙම ඒවා මොකක්වත් නැහැ. ඔක්කොම ස්වභාවික සංසිද්ධි ටික ස්වභාවික දේවල් ටික මේ කියන්නේ. එතකොට ওই විදිහට බහැර කිරීම. තවදුරටත් කියන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවයේ කියලා ওই විදිහට ටිකක් කියලා නතර කරනවා. ඉතින් ඕවා අපි කරන කියන වැඩ කෙලවරක් නැතුව මේ දේශනාවලදී හේතු විශේෂ කියන්න බෑ. ඉතින් ඔක්කොම කියන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ මේ උදාහරණ වශයෙන් ටිකක් කියගතේ. යනකොට චිතේ හිටගෙන ඉන්නකොට මිසින්නේ වාඩි වෙලා ඉන්නකොට සුත්තේ නිදිනකොට జాగරිතේ හැරිලා ඉන්නකොට භාසිතේ කතා කරනකොට තුන්හි භාවයේ නිශ්ශබ්ද වෙන්නකොට ඉතින් ඕවා අපි ඔක්කොම කරනවා. ස්වභාවික දේවල්. කරන්න එපා කියන්නේ. හැබැයි ආර්යෙක් විදිහට කරන්න සම්පජානකාරී හෝති. සිහිය තියාගන්න අවදීන් අවදීන් මේ වැඩේ කරන්න. නිකම්මත් නෙවෙයි සතෝ විතරක් නෙවෙයි සම්පජානකාරී වෙන්නත් ඕන. විමසුම් නුවණ යෙදෙන්න ඕන. මොකටද ආචාර ධර්මීය අංශය ගැන සැලකිලිමත් වෙනවා. ඒ විතරක් මදි ආතාපි වෙන්න තමන් මේ කරන කියන කුමන ක්‍රියාවකින් වුණත් තව කෙනෙකුට තමන්ට බවෝසල් නොවෙන්න අනිකාට ප්‍රශ්න ගැටලු ඇති නොවෙන්න සැලකිලිමත් වෙන්න. ඔන්න ඔහොමයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන සම්පජාන පබ් සම්පජාන කුසලතාව තුන්වෙනි කමතන. එතකොට බලන්න ආනාපානෙන් ආරම්භ කර දේ එක්තරා කායික වශයෙන් ගත්තම ස්වභාවික සංසිද්ධියක් ඒක කළ යුතු දෙයක් නෙමෙයි කෙරෙන දෙයක් ඒකට සතිමත් වෙන්නේ කියන්නේ ඉරියාපතේට එනකොට අපි කරන දෙයක් කෘතිමව කරන්නයි ස්වභාවිකව කරන්නයි කෘතිමව කරන් තමයි හුඟක් ඉරියාපතේදී පුරුදු කරන්නේ. තෙන්දි සිහිය විතරක් නෙවෙයි විමසුම් නුවණක් යොදාගන්න. ඔන්න එතෙන්දි සීලය කියන එකත් මතුවලා ආවා. ආචාර ධර්මීය අංශය එතෙන්ට සම්බන්ධ වුණා. ඊට පස්සේ සම්පජාන පබ්බේට තුන්වෙනි කමඨහනට එනකොට සම්පූර්ණ ස්වභාවිකත්වයට අපි ගෙනාවා. තථාගත වෙනවා එතෙන්දී. එතෙන්දි තමයි තථාගත වෙන්නේ. ආනාපාන සතියේදීවත් ඉරියාපත සතියේදීවත් තථාගත වෙන්නේ නැහැ. තථාගත වෙන්නේ සම්පජාන පබ්බේදී. ඇයි? අපි දැන් ස්වභාවිකත්වයේ තුල ඉන්නේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ එහෙම යනවා. ඉතින් ස්වභාවිකයිනේ. ආලෝකිත විලෝකිත කියන්නේ ඒවට පිට බලන ඉතින් ස්වභාවිකයිනේ. සම්මිංජිත පසාරිත දිගාරිනවා කුලනවා ස්වභාවික දෙයක් නේ. සංඝාටිපත්ත චීවර ධාරණ ඇඳුම් අඳිනවා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන ස්වභාවිකයි. අසිත පීත කායිත සායිත කන බොනවා රස විඳිනවා ස්වභාවිකයි. උච්චාර පස්සාව ගම්ම මල දේවල් අපද්‍රව්‍ය බැහැර කරනවා. ඉතින් ස්වභාවිකයි. ගතේ පිටේ නිසින්නේ සුත්තේ జాగරිතේ හිටගෙන ඉන්නවා විදිනවා එහෙම එහෙ යනවා වාඩි වෙලා ඉන්නවා වැතිරිලා ඉන්නවා නිදිනවා ඇහැරිලා ඉන්නවා ඉතින් ස්වභාවිකයි භාෂිතේ තුන්හි භාවේ භාෂිත කියන්නේ කතා බහ කිරීමනේ තුන්හි භාව කියන්නේ ශබ්ද විඳීමනේ ඉතින් මේ අවස්ථානුකූලව අපි කතා කරන වෙලාවේ කතා කරනවා නිශ්ශබ්ද වෙලා නිසා මේ දෙකම ස්වභාවික. ওই විදිහට අපේ ස්වභාවික ගතිගුණ ගති ලක්ෂණ ටිකක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. තුන්වෙනි කමඨානෙන් දෙනකොට කියනවා සම්පජානකාරී හොති. අන්න ගුණේ. වැඩි ඉතින් මම මම හිතන්නේ අදට මම ඔතනින් සූත්‍රය පිළිබඳ අවධානය එතනින් නතර කරනවා. ඉතින් අපි හුඟක්ම සැලකිල්ලට අරගෙන අරගෙන තියෙනවා මේ සූත්‍රයේ තියෙන කරුණු අපේ යෝගින් හුඟක්ම අවධානයට යොමු කරලා තියෙන බව මට තේරුණා කතා බහ කිරීමේදී පවා. ඉතින් ඒ ගැන අපි හුඟක් මුදිතා වෙනවා සතුටු වෙනවා මේ විදිහට මේ කටයුතු වල යොමු වෙන එක ගැන ඉතින් මම හිතනවා මගෙන් ප්‍රශ්න අහුව ඇත්තන්ගේ ගැටලුත් විසඳෙන්නේ නැති කියලා තවත් මට මෙහෙම ලියලා තියෙනවා සමහර ඇත්තෝ ස්වාමීන් වහන්සේ බොහෝ ආධුනික යෝගියා ආනාපාන සතිය පටන් ගන්න බොහෝ මොහොතේ පටන්ම චිත්ත සංකාර සංසිඳෙන මොහොත දක්වාම සිත අතීතයට අනාගතයට දිවගොස් බොහෝ දුර සිටිවිලි වල নিমগ্নව ගත කරයි පසු එය ප්‍රකටවන්නේ ප්‍රකටවන්නේ කොහෙද හිටියේ කියලා යෝගීන් හිතනවා. ඒ ආනාපාන සතියට බාධාවක් කියලා සමහරු. කියලා සමහරු ආනාපාන සති භාවනාව අත්හරිනවා. එම தત્ත්වයේ ගැටලුවක් කරගෙන සමහරු ආනාපාන සති භාවනාවේදීම தත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද? එතනදී කොමන විදියට කටයුතු කළ යුතුද කියලා දන්නේ නැහැ. ඒ ගැන සාමිනාස කරුණාවෙන් පහදා දෙන්න වෙනවා කියලා මේ විදියට ලියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ උත්තර ලැබුණා කියලා මම මේ ප්‍රශ්න සැලකිල්ලට අරගෙන තමයි ලිඛිත ප්‍රශ්නත් වාචික ප්‍රශ්නත් සැලකිල්ලට අරගෙන අත් වශයෙන් මම මේ සාකච්ඡාව කළේ. ඉතින් මම හිතන්නේ අපි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරපු අර එක්තරා කෘතිම අපිව බහතෝරන මට්ටමකදී වගේ එතන ඉඳලා ස්වභාවිකත්වයට ගෙනෙන මේ කමඨහන් තුන අතිශයින් වැදගත් කමඨහන් තුනක්. ඉතින් මේ තුන තමයි අපි මৌলিক වශයෙන් ওই සාකච්ඡා කරන්නේ. මෙතනින් ඉස්සරහට සූත්‍රයේ තියෙන්නේ විදර්ශනා කමටහන්. ඉතින් ඒවා අපි ටිකක් ඒවට එනකොට ගැඹුරින් අපිට කතා බහ කරන්න පුළුවන්. කොහොම නමුත් මම මගේ මූලික සාකච්ඡාව අද මෙතකින් නිමා කරන්න කැමතියි. ඉතින් මේ දවස් දෙකේම අපි දැන් දවස් ඔව් මේ පටිපදා නැත්නම් සතිමත් බව වැඩි වීම යනුවෙන් අපි මේ ආරම්භ කර මේ සාකච්ඡාවේ මේ දවස් තුනේම අපි අවධානයට ගත්තේ මේ මුල් කමඨහන් තුන. ආනාපාන සති, ඉරියාපත සති සහ සම්පජඤ්ඤ සති කියලා ඒ කමඨහන් හැඳින්වුවට කමන්නේ සම්පජාන පබ්බ කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් තුනේදීම හරියටම සිහිනුවන ප්‍රායෝගිකව ස්වභාවිකව යෙදෙන තැන තුන්වෙනි කමඨහන්. අනිත් ඒවා අර යෝගියා කියලා තිබුණු විදිහට එක්තරා કૃතිම ගතියක් තියෙනවා. ඒක ඇත්ත. අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් පුරුදු වෙන්නේ કૃතිම වටපිටාවක. දැන් බලන්න උදාහරණයක් ඇහිලා අපි මේ වාහන පදවන පුරුදු වෙන එක බලන්න. මේ වාහන පදවන පුරුදු වෙනකොට දැන් අපි පුංචි කාලේ බයිසිකල් පදින්න පුරුදු වුණා. මට මතකයි අපි ඉතින් බයිසිකලේ මුලින්ම දැක්කම අපිට පුදුමයි මේ රෝද දෙකක් උඩ නැගලා යන්නේ කොහොමද කියලා. වැටෙන්නේ. ඉතින් අපිට හරිය ආසයි දැන් මේ රෝද දෙක උඩ නැගලා යන්න. ඉතින් බයිසිකල් අත ගන්න ඉතින් ළඟට ගිහිල්ලා පුංචි කාලේ කරකෝල බලනවා ඒ මේ කරලා ඉතින් ඔය වැඩි හිටියෝ ඔක අල්ලන්නවත් දෙන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් අපි මේක කරකෝල බලන ඔයෙක් විදිහට අපිට හරේ පුදුම මේ රෝද දෙක උඩ නැගලා යනවා. ඉතින් කොහොම කොහම හරි ඉතින් මේක හරියට ආයාචනා කරලා ඉතින් බයිසිකලයක් පදින්න ඉතින් පුරුදු වෙනවා. ඉතින් පුරුදු වෙනකොට ඉතින් හරිය අමාරුයි මේක කෙලින් කරගන්නත් බෑ අනිත් පැත්තට පෙරලෙනවා කෙලින් කරගන්න. ඔහොම කරලා යාන්තම් අර එහා පැත්තට කකුල දාලා පැඩල් එකේ කියලා යන්තම් යනවා ඉතින්. කොහොම අර වැඩි වෙටි යනවා ඉතින් තුවාල කරගන්නේ මේ කරගෙන කවුරු හරි වැඩි හිටියේ ටික දුරක් යනකම් අර පිටිපස්සේ සීට් එකෙන් අල්ලගෙන ගිහිල්ලා අපි ටික දුරක් යනකොට අතාරිනවා. අපි ගිහිල්ලා වැටෙනවා. ආයි බයිසිකලෙ ගෙලින් කරගෙන ඕම ඇවිල්ලා ටික වෙලාවකින් අපිට ටික දවසකින් පුරුදු වෙනවා මේක තුලණය කරගන්න බැලන්ස් කරගන්නවා කියලා කියන්නේ. දැන් අපි අනිත්‍යව ගැන හිත ඔක්කොම අතහැරලා අර බයිසිකලයටම හිත යොමු කරලා ඒකම අල්ලගෙන ඒකම තුලණය කරගෙන දැන් ඔන්න හරි සමබල කරගත්තා. බොහොම ආරෙන් සීටේ උඩ වාඩි වෙනවා. නැත්නම් සීට් එකේ වාඩි වෙන්න බෑ සුබ සමාධිය අපි මුංචි කාලේ බයිසිකලේ වදින්න පුරුදු වෙනවා. මේ සීට් එකේ ඉඳ ගන්නත් බෑ. කොහොම හරි මේ කුඩ නැගගෙන ඇටි ඇටි යන. ගිහිල්ලා එක තැනකදී පුළුවන් වෙනවා මේක නිතර නිතර වැඩිමින් අර සික්ඛති සික්ඛති සික්ඛති සික්ඛති ඒක ඒකේ යෙදීම නිසා අපිට පුළුවන් වෙන මේ ගුණය තේවිලා අපි ඔන්න දැන් බයිසිකලේ තනියෙන් පදිනවා දැන් කවුරක්වත් ඔන්න ස්වභාවික තත්ත්වයේ ඊට පස්සේ දැන් අපි තනියෙන් පදිනවා විතරන්නේ තව කෙනෙක් වාඩි කරගෙන යන්න පුළුවන් එයා සයිකලේ පදින්නේ නැහැ අපි සයිකලේ බැලන්ස් කරගෙන සයිකලේ පදින ගමන් හරව හරව අනිත් අයගේ වදින්න නැතුව පාරේ ෂෝක් එකට තව එක්කෙනෙක් ඉස්සරහින් වාඩි කරවගෙන පිටිපස්සේ ලගේජ් එකේ තව ඕනනම් හාල් ගෝනියක් ඊ ගෝනියක් ඇඹිලි වල්ලක් බැඳගෙන ඒකත් දාගෙන තව එක්කෙනෙක් ඉස්සරහින් තියාගෙන ෂෝක් එකට මේක බැලන්ස් කරගෙන පැදගෙන හරව හරව යන්නේ අපූර්වයි ඉතින් භාවනාවත් එහෙමයි බුදුරජාණන් වහන්සේ මුලදී අපේ සීට් එකෙන් අල්ලනවා වගේ චුට්ටක් අල්ලලා දෙන්න. හරි පුතියමයි ඉතින් අපි බයිසිකල් පදින්න පුරුදුනේ මහපාරේනේ ඉස්කෝලේ පිටේ ඉන්න අරයි යන බයිසිකල්. නැත්තම් ගෙදර මිදුලේ. අනතුරක් නැති දැනග වැඩි හිටියෙක් ඉන්න තැනක උපදේශයක් තියෙන තැනක වැඩේ පටන් ගත්තා. දැන් ඉතින් අපි බයිසිකලේ පදින්න පුරුදු වෙන්නේ මේ ගෙදර මිදුලේ රවුම් ගහලා ඉන්න නෙමෙයි ඉස්කෝලේ පිටේනේ පදින්න නෙමෙයි. අපිට මේ බයිසිකලේ වැඩක් තියෙනව කරගන්න. පයින් යන්න බැරි දුරක් ඉක්මනින් ගිහිල්ලා. ම්ම් අතේ කරේ ගෙනියන්න බැරි තරම් ලොකු මල්ලක් පටව ගෙනියන්න. නැත්නම් තව කෙනෙක් මේ පයින් යන්න බැරි මිනිස්සෙක් නඳගෙන ගිහිල්ලා ඒ මිනිස්සට උදව්වක් කරන්න. ඒ වගේ බයිසිකලයෙන් අපිට වැඩක් තියෙන. මේ වැඩේ කරන්න. මේ වැඩ ටික ඔක්කොම ස්වභාවිකයි. අපිට පයින් යන්න බෑනේ ගොඩක් දුර. ඒක නිසා අපිට ඉක්මනින් වැඩි දුරක් යා ගන්නවා. අතේ කරේ උස යන්න පුළුවන්කම තියෙන අපිට කොහොම පොඩි දේවල් ටිකක්. ඉතින් අපිට ලොකු මල්ලක් තියෙනකොට ඒක පටවගෙන යනවා. ඉතින් ඒක තමයි ගැළපෙනවා බයිසිකල්. පයින් යන බැරි මිනිස්සේ පොඩි ළමයෙක් වැඩිහිටි කෙනෙක් හමු වුණොත් ඉතින් එයාට මේ අපිට එක්කයි යන්න පුළුවන් මේ බයිසිකලේ වාඩි වෙන්න. එන්නකො මං ගිහිල්ලා බස්සන් කියලා. ඉතින් ඒවා හරි ස්වභාවිකයි. ඉතින් දැන් අපිට මේ මේක හුරු පුරුදු වෙලා තියෙන්නේ. දැන් මේක ඕන වෙලාවක කරන්න පුළුවන්. කාටවත් බයිසිකල් පදින එක අමතක වෙනවද කවදා හරි? නෑ ඕන වෙලාවක සයිකලිය අතට ගත්තනම් වාහනේ අතට ගත්තනම් දැන් පදින්න පුළුවන්. අන්නේ ස්වභාවික තැනට අපිව එනෝ තුන්වෙනි කමටහනේ. එදිනෙදා වැඩ අර අපි ආනාපානෙන් ඉරියාපතෙන් එක්තරා කෘතිම විදිහට පටන් ගත්ත වැඩේ ස්වභාවික තැනට එන. ඒකෙන් තේන්න පුළුවන්. දැන් තේනවා කියන්නේ නිකම්ම නෙවෙයි. සම්පජානකාරී අර ගුණ දෙකක් තියෙනවද? සම්පජානකාරී ගුණයක් තියෙනවා ආතාපි ගුණයක් තියෙනවා සතෝ විතරක් නෙවෙයි. දැන් අවදිමත් දැන් දැනුවත් ඒ වගේම දැන් ආචාර ධර්මීය පදනම කඩ කරන්නේත් නැහැ විමසොම් නොවන ඉදිලා තියෙන්නේ. ඒ වගේම තමන් වීර්යවන්තයි. ආචාර ධර්මීය පදනම කඩ කරන්නේ විතරක් නෙවෙයි බොහෝ දේවල් වලට වීර්යවන්තයි. අනවශ්‍ය දෙයට යන්නේ ඕන නැති දෙයට යන්නේ කෑම බීම වුණත් ඇඳුම් කලඳු වුණත් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තත්ත්වයෙන් විතරයි පවත්වාගෙන යන්නේ. අනේ ඒ වගේ දෙයක් මෙතන යන්නේ. හොඳයි මම හිතනවා සාකච්ඡාව මම උතනින් අතර කරලා වෙනදා වගේම මම කැමති අපේ මේ බණ භාවනා කටයුතු වලදී සිටින අපේ කල්යාණ මිත්‍රයන්ට යමක් කියන්න එකතු කරන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම අනිකුත් යෝගී පින්නතුනුත් ඉන්නවා. ඉතින් හැමෝටම අපි කැමති යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න ගැටලුවක් තියෙනවා නම් එහෙම කතා කරන්න. මේ වෙලාවේ බැරියත් ගන්න පුළුවන් අර වෙනදා වගේ වෙලාවල් යොදාගෙන දුරකථන වලින් අන්තර්ජාලය ඔස්සේ එහෙම සාකච්ඡා කරන්නත් පුළුවන්. කොහොම නමුත් මම කැමති මේ ඉදිරි කාල වේලාව තුල අපේ මේ ධම්ම මණ්ඩපයේ භාවනා මේ වැඩමුළුවේ මේ සාකච්ඡාවේ ඉන්න නැත්තන්ට අවස්ථාව ලබා දෙන්න. හොඳයි. ඒ සඳහා අවස්ථාව. අඳුරනේ. ඔව්. කියන්නේ එහෙනම් උ සම්පදානකාරී බව ඊළඟට අපිට නිවන්නට දැන් ඉතින් දාපේක ඉතාම පැහැදිලි නමුත් නිවනට යොමු වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න අපේ හඳුරන්නේ අවසරයි. ඔව් ඉතින් අපිට අවශ්‍ය තැන තමයි ඔය එකයි යන අපි උත්සාහ කරන්නේ. ඒක තමයි අවශ්‍ය තැන. එතෙන්ට එකයි යන තමයි බුදුරජාණන් වහන්සේ මේ අපි මේ සම්පජානකාරී බව අප තුල අවලවන්නේ ඇත්තටම ඉදිනදා වැඩත් අපි අර කරනවා නම් තමන්ට පව කුසල් සිදු නොවන ආකාරයෙන් සහ අනුන්ට කරදරයක් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයෙන් පරිසරයට පවා සතා සිල්පාවට පවා කරදරයක් හිරිහැරයක් නොවන විදිහට අපි කරනවා නම් එතනම ආර්ය සත්‍යයක් තියෙනවා. නමුත් එතනින් එහා පියවරක් තියෙන ඇත්ත වශයෙන්ම ඔබතුමී කියනවා වගේ නිවනට උපකාරී වන්නේ කෙසේද කියන එක. අන්න ඒක පටන් ගන්නව උතන ඉඳලා ඉස්සරහට තියෙන කමටහන් වලින්. දැන් දේශනාවේ ඊළඟට තියෙන්නේ පටිකූල මානසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර කියලා ඔහොම කමඨහන් තුනක් ඉදිරිපත් කරනවා. දැන් ඒ වයිදි කියන්නේ ওই ශරීරයේ කමඨහන කරගෙන ශරීරයේ පිළිබඳව තියෙන වැරදි මතිමතාන්තර, වැරදි දෘෂ්ටි, වැරදි භාවිතයන් ඒවා ඉන්නේ දුක ඇති වෙන්නේ ඒවා ඉන්නේ මේ අපේ නිවීම සැනසීම නැති වෙන්නේ. ඒ නිසා නිවීම සැනසීම ඇති කරගන්න අවශ්‍ය වෙන විදිහට ඒ කායානුපස්සනාවේ ඉතිරි කමඨහන් තුනේදී විදර්ශනා කමඨහන් කියලා අපි ඒවට කියන්නේ කෙලින්ම බුදු පියාණන්හන්සේ විදර්ශනාවට යොමු කරා. ඉතින් මුලතම තියෙන්නේ පටිගෝල මනසිකාරය අපි ඒවා ඉදිරි සාකච්ඡාවලදී කතා කරනවා. නමුත් මම කෙටියෙන් කිව්වොත් ඊටාම ප්‍රවේශයක් ඔබතුමී මේකට ලබා දුන්න නිසා පටිකූල කියන්නේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අනුකූල සහ පටිකූල කියලා වචන දෙකක් pāli භාෂාවේ තියෙනවා. අනුකූල කියන එක නම් අපි සිංහලෙනුත් යොදනවා. පටිකූල කියන වචනේ සිංහලෙදි භාවිත වෙන්නේ නැහැ. නමුත් මේක මේක දෙකේම තියෙන. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ පද මේවා. මේ ප්‍රතිවිරුද්ධ පද වලින් අදහස් වෙනවා යමක්. ඒ කියන්නේ අනුකූල කියන්නේ අර අපේ හිත හිතට අනුකූල කියන එක. අපි කැමති විදිය කියලා කියන්නේ. කැමති විදිහේ සාමාන්‍ය ව්‍යවහාරෙදි කියන්නේ කැමති විදිහක් තියෙන එක හරි ස්වභාවයකයි. හැබැයි මේ නාම රූප ධර්ම වල තියෙන මේ කැමති විදිහට වැඩ කරන්නේ නැති ගතිය. ඒක කියන්නේ පටිකූල කියන. එතකොට මේ දේශනාවට බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලාම ගන්න පටිකූල මානසිකාර කියලා කමටහන. විදර්ශනා කමටහන. අපිට කියනවා ඔබේ ශරීරය දිහා බලන්න. ඔබේ ශරීරයේ කේසා ලෝමානකා දන්තා තජෝ ඔය එළියට පේන ටික කොහොම තියෙනවටද කැමති? අපිට ගිය අපේ ඕකට ගියයි මම මගේ කේසා මෙහෙම තියෙනවට ලෝමා මෙහෙම තියෙනවට නකා මෙහෙම තියෙනවට දන්තා මේව මෙහෙම මෙහෙම තියෙනවට තමයි කැමති. ඉතින් එහෙම තියෙනවට කැමති. එහෙම ඒ ඒ ගතියට අපි ෆෝම්ස් හදාගෙන ආකෘති හදාගෙන අපි ඉතින් එහෙම තියාගන්න බලමු. බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා ඒ ෆෝම් එකට ඒ ආකෘතියට ඒ කැමැත්තට අනුව ඒ ශරීරයේ තියෙනවද ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය පටිකූලයේ ඉන්නේ නැද්ද? ඔන්න ඉතින් අපි අවදි වෙනවා ටිකක් ගැඹුරු දෙයකට. බලපුවාම ඇත්තනේ. පටිකූලයේ එන ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා මේක ඇතුළේ. අපි කැමති නෑ. අපි කැමති අර කැමති විදියට තියාගන්න අර ආකෘතියට අනුව තියාගන්න සැලැස්මට අනුව ෆෝම් එකට අනුව තියාගන්න කැමති. නමුත් පටිකූලයේ එනවා. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ ඕක නෝනින් මෙනෙහි කරන්න කියනවා. මානසිකාර කියන්නේ එතන යෝනිසෝ මානසිකාර කියන්නේ. පටිගූල මානසිකාර. ඉතින් ශරීරය අල්ලගෙනම පටන් ගන්නවා. ශරීරය පදනම් කරගෙනනේ ඔය අපේ අනුකූලභාවය හදාගන්නේ. රුචිය මනාපේ කැමැත්ත ඕනෑකම් මෙහෙම මේ වෙන්න ඕන මෙහෙම වෙන්න බෑ. ඒ තමයි අනුකූලයේ ලක්ෂණය. මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න බෑ. ඒ තමයි අනුකූල ලක්ෂණය. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා. ඒකට තමයි පටිකූල කියන්නේ. ඉතින් ওই විදිහට. ඔන්න දැන් විදර්ශනාවට කියන්නේ. එතකොට අර අනුකූල ලක්ෂණේ වෙනස් වීම නිසා ඇති වෙන දුක, දෝමනස්සේ, ගැටුම, ප්‍රශ්නය මගේ ඇරිලා යනවා. ඇයි? පටිකූලයේ දකින්න. පටිකූලයේ නෝනින් දකින්න. පටිකූල මානසිකාරය. ඉතින් අපි ඒව ඉදිරි සාකච්ඡාවලදී ටිකක් ගැඹුරින් කතා කරනවා. ඒ ඍජුවම විදර්ශනාවට යන. ඒකයි. ඊට පස්සේ ධාතු මනසිකාරය ඊළඟට තියෙන. මේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලික මූලික වශයෙන් සතර මහා ධාතු වල. පඨවි ධාතු, අත්ථීමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතුති කියලා. ඒක ඔය හතරෙන් දකින්න පුරුදු වෙනවා. අපි වෙන වෙන විදිහට නෙවුවා දැනට දකින්න. ශරීරය දකින්නේ කෙස් ගහ කියයි මේ දත කියයි නියපොත්ත කියයි එක එක ඒවා එක එක නංගන් දීලා තියෙනවා. නංගන් දීලා තියෙනවා විතරක් නෙවෙයි ඔයාලට එක එක වටිනාකම් ලෞකික වටිනාකම්ත් දීලා තියෙනවා. ඊළඟට ලෞකික වටිනාකම් විතරක් නෙවෙයි මේ ඊට අමතරව මේක අගයන් ආඩම්බරයක්. ඒවා දීලා ඒවට විශේෂ වටිනාකමක් දීලා ඒවට ඇලිලා ගැටිලා මුලා වෙලා ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔය මොන නන් දුන්නත් මොන වටිනාකම් දුන්නා අවසාන වශයෙන් ඔතන හතර මහා භූත තියෙනවා. ඒක හොඳට මෙනෙහි කරලා බලන්න. ඊට පස්සේ සතර මහා භූතත් නිට්ඨ නැහැ ආත්ම නැහැ සුඛ නැහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි විපරිණාමය වෙනවා අවිපරිණාමය වෙන්නේ නැහැ පටිච්ච සමුප්පන්න ඔන්න ඔය විදිහට අපිව ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැඹුරු විදර්ශනාවට ගෙනියනවා ඉතින් අර ඇති කරගත්ත අර සිහිනුවන එදිනෙදා ජීවිතෙන් නතර කරන්නේ නැහැ. ඔබතුමී මතු කර කාරණේ හරි. බුදු පියාණන් වහන්සේ මේ සම්ප්‍රජාන්‍යකාරී ගතිය සතිමත් බව දීදිවන්තකම අපි තුල ඇති කරන්නේ එදිනෙදා ජීවිතේට මේක යවන්න නෙමෙයි. එතකොට එදිනෙදා ජීවිතේට විතරක් ගිහිල්ලා තිබුණොත් අපි ලෞකිකත්වයෙන් නතර වෙනවනේ. හුඟක් අය එහෙමයි. ওই ಗುಣ වඩා ගත්තම ඉතින් ලෞකික ජීවිතේ හොඳට ලස්සනට කරනවා. ඉතින් පින්කම් කරනවා, වැඩ ලස්සනට කරනවා, සිහියෙන් කරනවා. ඉතින් අපි කියන හොඳයි කියලා. ඒ වුණාට අර අනුසේ කෙලෙස් එහෙමම තියෙනවා. ඉතින් නිවන් දකිනවා කියලා කියන්නේ අර අනුසේ කෙලෙස් ඔතන ඉඳලා දකින්න පුරුදු කරනවා. ගැඹුරු විදර්ශනාවට. ගිහිල්ලා ඒවයි තියෙන ඇලීම් ගැටීම් මුලාවේ දුරු කරන්න කටයුතු කරනවා. ඉතින් ඉදිරි කමඨහන් අපි සාකච්ඡා කරමු. එතකොට මේ කාරණා තවත් දුරට පැහැදිලි වෙයි. ඔබතුමීගේ ප්‍රශ්නයට අනුව මම ඔය කෙටියෙන් මේ කාරණේ පැහැදිලි කළේ. එහෙමයි හැමදෙරම මේ දුපානනක වහන්සේගේ දුපානනද නමස්කාර දෙන්නවා. දැන් වෙනත් අපිට කතා බහ කළ යුතු දේවල් නොමැති නම් අපිට පුළුවන් දහම් හමුව ස්වාමීන් වහන්සේ ආ කියන්න. අන්තය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපිට තරහක් ආවොත් දේශයක් හටගත්තොත් ඒකත් පටිකු ඒක පටිකූල මානසිකාරයක් හැටියට හඳුනාගෙන ඒ සංහය තියෙන අපි හේතු ටික දිහා බලලා ඒක නැති කරගන්න එක තමයිද කරන්න අවශ්‍ය වෙන්නේ. ඔව් ඇත්තටම මේ දැන් නාම ධර්ම පැත්තෙන් ගත්තොත් දැන් අපි කැමති වෙන්නේ තරහ නැති බවටනේ. අපි මේ ආදරණීය විදියට කතා බහ කරනවා නම් ගෞරවණීය විදියට කතා කරනවා මිත්‍රශීලීව කතා බහ කරනවා නම් මිත්‍රශීලී හැඟීමටනේ අපි කැමති මෙත්තා ඒ තරහට නෙමෙයි අපි කැමති. එතකොට දැන් අපේ කැමැත්ත තියෙන්නේ තරහට නෙමෙයි තරහ නැති බවට. එතකොට දැන් ස්වභාවික ස්වභාවිකත්වයට ගිහිල්ලා බලපුවාම මේ දෙකම එනවනේ. එතකොට විටක තරහ නැති බව පුද්ගලයන් විසින් පෙන්නනවා තවත් විටක තරහ බව පෙන්නනවා. මේක අපි තුලින්ම දකින්න පුළුවන්. අනිකා තුලින් දකින්නත් පුළුවන්. අජ්ජත් වශයෙන් දකින්නත් පුළුවන්. බහිද්ධා වශයෙන් දකින්නත් පුළුවන්. සතිපට්ඨාන දේශනාවේදී දෙපැත්තෙම පෙන්වනවා. අජත්ත බහිද්ධා වාදී. එතකොට අපි මේ පළමුවෙන්ම විදර්ශනාවේදී අපි තේරුම් ගන්නේ මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එන්න පුළුවන්. දැන් මම කැමති අනිත් එක්කෙනා තරහ ගන්න නැතුව ඉන්නවට තමයි. අනිත් එක්කෙනා තරහ නොගෙන එයත් ආදරණීය විදිහට, ගෞරවනීය විදිහට, මිත්‍රශීලී විදිහට එයාගේ හැසිරීම පවත්වනවා නම්, එයාගේ වචන පවත්වනවා නම්, එයාගේ හැඟීම් පවත්වනවා නම් ඒකට මම කැමතියි. නමුත් පටිකූලයේ තුල අපිට බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ ඔය ඕකේ අනිත් පැත්ත එනවා. අපි අපි කැමති නැති වුණත් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා. ඒකට අපි පළමුවෙන්ම තේරුම් ගන්නවා දේශය තරහමනාපය කියන්නේ තවත් මනෝභාවයක්. කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ තවත් මම. ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියෙන්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව. ඒක තේරුම් අරගෙන එතෙන්දී අපි උපේක්ෂා වෙනවා පටිපූලයාව ප්‍රතිවිරුද්ධ ස්වභාවයාව මේක අර කායික පැත්තෙන් නෙමෙයි මානසික පැත්තෙන් ආවම අපි ඒකට උපේක්ෂා වෙලා හරි මෙහෙම දේවල් වෙන්න පුළුවන් මොකද මේ කිව්වා වගේ හේතුඵල ධර්මානුකූලව අපි ඒකේ හේතුඵල ටික දකිනවා ඉතින් මෙයා තරහ ගත්තේ නැත්නම් මට තරහ ගියේ මෙයා කියන එක පැත්තකින් තියෙන අනිත් එක්කෙනා Tamanට නුරුස්නාකමක් ආවා කියනකොට තරහ කමනාපයක් ආවා කියන්නේ ඉතින් ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ. ඔව් හරි. ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ මාතුලත් වෙනවනේ. මම සමහර වෙලාවට බොහොම ආදරණීයයි, කාරුණිකයි, ලිංගතුයි, මිත්‍රශීලී. එහෙම ඉන්න මාතුල පටිකූල වෙනවා, ප්‍රතිවිරුද්ධ ස්වභාවය වෙනවා. ඒක තමන්ම දකිනවා. ඔන්න මට පොඩ්ඩක් නුරුස්නාගමක් ආවා. මට පොඩ්ඩක් කේන්ති ගියා. මගේ අතින් මෙහෙම වචනයක් කියවුණා. එතකොට ඒ ඒ තමන් ඒක දකින ප්‍රතිවිරුද්ධ ස්වභාවය, පටිකූලය. දැකලා ඒක නුවණින් මෙනෙහි කරන්න. නොනොනින් නෙමෙයි. ඒ යෝනිසෝ මනසිකාර කරන. ඒකේ ස්වභාවය තමයි හේතුඵල ධර්මානුකූලව ඒක තේරුම් ගන්න. මේක මේ නිසා වුනේ. ඉතින් මම මේක හදා ගන්න ඕන. මම මේක නිවැරදි කර ගන්න ඕන. මතුවට මේක නොවෙන්න මම වග බලා ගන්න ඕන. මේක වෙන්න පුළුවන්. ඊළඟට ওই විදිහට තමන්ගේ පැත්තෙන් තමන් දිගට ශික්ෂණයටපත් වෙනවා. තමන් නිවැරදි දැනට එන්න පුළුවන්. වෙන කෙනෙක් තුලින් අපි සමහර වෙලාවට දකින්න අනිත් එක්කෙනා තමන්ගේ ස්වාමි පුරුෂයා නැත්නම් භාර්යාව නැත්නම් අම්මා තාත්තා නැත්නම් දරුවෝ අසල්වාසියා ආගම මිත්‍රයා වැඩ කරන එක්කෙනා සමහර වෙලාවට බොහොම මිත්‍රශීලී කාරුණිකයි සමහර වෙලාවට නිකන් පොප්පගෙන ඉන්නවා මේ කතා කරන්නේ නැහැ මනාප වෙලා වගේ ඉන්නවා එතකොට අපි ඉස්සර වෙලාම අර දැන් අන්න ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඇවිල්ලා පටිකූලය ඇවිල්ලා දැන් අපි කැමැති පැත්ත නෙමෙයි දැන් අකමැති පැත්ත ඇවිල්ලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන මේ පැත්ත නෙමෙයි. අනිත් පැත්ත ඇවිල්ලා දැන් පටිගුලයි. එතෙන්දිත් අපි සතිමත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට බොහොම සතිමා සම්පජානෝ ආතාපි කියන ಗುಣ තුන දීලානේ තියෙන්නේ එතනටම. දැන් ওই තුන දුන්නේ මෙන්න මෙතෙන්ට මොහොන දෙන්නේ. අනිත් එක්ක නහ උප්පගෙන ඉන්නකොට මොහොන එල්ලගෙන ඉන්නකොට කතා නොකර ඉන්නකොට කොහොමද අපි එතෙන්දි මොහොන දෙන්නේ? කොහොමද අපි දුක් වෙන්නේ නැතුව කනගාටු වෙන්නේ නැතුව අයත් එක රණ්ඩු කරන්න යන්නේ නැතුව කොහොමද අපි කටයුතු කරන්නේ? ඉතින් අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම සීනෝන උපද්ද ගත්තා නම් ඉතින් අපි හේතුඵල ධර්මානුකූලව දන්නවා. එහෙනම් එයාට මොකක් හරි වෙලා ඇති. අඩුපාඩුවක් වෙලා ඇති. සමහරට මගෙන් අඩුපාඩුවක් වෙලාද දන්නේ නැහැ. ඉතින් අපි හොයලා විමසලා බලන මොකද උනේ මොන හරි අඩුපාඩුවක් වුණා නම් සමාවෙන්න. මම ඒක කරලා දෙන්නද මොකද උනේ ආදී වශයෙන් කියලා. ඉතින් ආර්යයෙකුට කිසි ගැටලුවක් නැහැ. එයා ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ පටිකූලය දහමට අනුව මෙනෙහි කරගන්න පුළුවන්. මෙහි කරගෙන ඒකට මූණ දෙන්න පුළුවන් එයාට. ඒ පටිකූලය සතතාවටයි දෙයක් ස්වභාවිකයි. අනුකූලයේ විතරක් ගත්තොත් අස්වාභාවිකයි. ඒකයි මේ අනුකූල ප්‍රතිකූල දෙකම පෙන්වන්නේ බුදු දයනවා. දෙකම ගත්තොත් තමයි ස්වභාවිකත්වය කියලා කියන්නේ. එකක් විතරක් ඇල්ලුවොත් ඒක අස්වාභාවිකයි. අර කුප්පගෙන ඉල්ලගෙන ඉන්න මිනිස්සයා හැමදෙස්සෙම එහෙම ඉන්නේ නැහැ. එයා වෙනස් වෙලා ඊට පස්සේ ආවරණයකයි මිත්‍රශීලී වෙනවා. ඒතකොට මේ දෙකම තමයි ස්වභාවිකත්වයේ තුල තියෙන්නේ. වරක කාරුණිකයි මිත්‍රශීලී වරක ටිකක් අමනාප ගතියකින් තරහ ගතියකින් ඉන්නේ. ඒකට ඕක අපි බහිද්ධාවට යන්න කලින් අජ්ජත්තය තුලින් දකින්න ඕන. සතිපට්ඨාන සූත්‍රයේ නිතරම භාවනාව පටන් ගන්න අජ්ජත්තං වා කායේ අජ්ජත්තං වා චිත්තේ අජ්ජත්තං වා ධම්මේ අනුපස්සී විහෙරති කියලා. ඒ අපිට ඉතින් දෙන්න පුළුවන්. ජවුදුමේ කියෝ වගේ අර ඒක හේතුඵල ධර්මානුකූලව තමා තුල වුණත් අනිකා තුල වුණත් හේතුඵල ධර්මානුකූලව ඒක දකිමින් ඒක හසුරවා ගන්න පුළුවන්. ඒක තමයි ආර්ය ගතිය. ඒක හරි. හොඳයි එහෙනම් අදට අපේ කාලයත් නිමා වෙලා තියෙනවානේ. අපේ මොන ගහින්නේ උදෑසන ලංකා වේලාවෙන් 6 සිට 8 දක්වා කාලය. ඉතින් සමහර ඇත්තන්ට තමන්ගේ රාජකාරි දෛනික වැඩවලට බැහැර වෙන්න අවස්ථාව දැන් දීලා තියෙනවා. ඉතින් අපි වෙනද වගේම මේ උතුම් ප්‍රතිපදාව මේ සාකච්ඡා කරන්නේ වාක්ම අපි දැන් භාවනාවට යොමු වෙන්න ඕන යොමු වෙලා තියෙනවා. උගක් ඇත්තෝ අපිට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා විශේෂයෙන් මම විතරක් නෙමෙයි මේ කටයුත්ත සංවිධානය කරන අපේ චාමින් මහත්මිය ඇතුළු බොහෝ දෙනෙක් මේ කටයුත්තට කැප වෙලා කටයුතු කරනවා. ඉතින් අපි හැමෝටම සතුට වෙන්න පුළුවන්. විශේෂයෙන් ආධුනික යෝගීන් අපි එක්ක කරන කතා බහ, යත්තන්ගේ කියන අත්දැකීම් වලින් අපිට මේ මාර්ගයේ යන පිරිසක් එකතු වෙලා ඉන්නවා කියන එක ගැන බොහොම සතුටුයි. අපි තවදුරටත් කියනවා අකණ්ඩව ධෛර්යවන්ත වෙන්න දැන් භාවනා කරනවා කියන එක. අර කුතීම தත්වයන් යටතේ කරාට කමක් නැහැ කරන්නේ. ඒක කෘතිම බව දැනගෙන ඒ තුල කුසලයක් වැඩෙනවා. කෘතිම දේ තුල කුසලයේ වැඩෙනවා. ඉතින් ඊට පස්සේ අපි ස්වභාවික ජීවිතයට යනකොට මේ ස්වභාවික ජීවිතයට අර කුසලයේ ගෙනියන. අර තුන්වෙනි කමටහන කිව්වේ ඒක. ඉතින් ඒ විදිහට කටයුතු කරම Tamanට දැනී ලොකු වෙනසක් ජීවිතේ. ලොකු සැහැල්ලුවක් දැනී. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ දැන් අපි හමු වෙන්නේ දිනක් ඇර දිනක්. ඉතින් අද සාමාන්‍ය ලෝක විවහාර වර්ෂයේ ඇටියට අපිට 15 වෙනිදා ලංකාවේ වෙලාවේ. එතකොට අපි නැවත හමු වෙන්නේ 17 වෙනිදා. ඒ කියන්නේ අද සඳුදා නම් ඊළඟට අපි හමු වෙන්නේ බදාත්. ලංකාවේ වෙලාවෙන් මම මේ කියන්නේ. ඉතින් ඒවා ගණනය කරගන්න පුළුවන් අනිත් ඇත්තන්ට. ඉතින් අපි මේ විදිහට හමු වෙනවා. ඉතින් හෙට දවස හොඳට භාවනා කරන්න ස්වභාවිකත්වයේ ඇතුලේ සිහිනුවණින් කටයුතු කරමු. අපි හුඟා ඉක්මනින් එතෙන්ට එනවා. එතෙන්ට එනවා. ඉතින් ඒක ඇතුලේ සීනුවණෙන් කටයුතු කරන එතන තමයි ගැටලු ඇති වෙන තැන. එතන තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතන තමයි දුක ඇති වෙන්නේ. අර සක්මනේදී පරයන්කේදී ඒවා නැහැ. ඒවා බොහොම අඩුයි අවමයි. සාමාන්‍යයෙන් සක්මනේදී මේ පරයන්කේදී තියෙන්නේ අර ඉතින් සද්දයක් වේදනාවක් එක්කමක් ආවොත් ශරීරයේ පැත්තෙන් එහෙම නැත්නම් පිටින් සද්දයක් ඇහුනොත් ඉතිරිල්ලක් ආවොත් ඔය වගේ දෙයක් තමයි පොඩි එකට බාධාවක් හැටියට එන්නේ. ඉතින් ඒකත් යෝගිය තේරුම් ගත්තයින් පස්සේ එතන එහෙම දෙයක් නැහැ. ඒක ඒක ඒක සමනය කරගන්න පුළුවන් පහසුවෙන්. සක්මන වගේ තැනකදී නැත්නම් ඉරියාපත භාවනාවේදී ටිකක් කෘතිම ගතියක් තියෙන නිසා අපි ස්වභාවික තැන්වල නෙමෙයි අපි විශේෂයෙන් සකස් කරගත්ත තැන්වල දීක කරන නිසා එතනත් බාධා අඩුයි. හැබැයි අර තුන්වෙනි කමටහනේදී කියන ස්වභාවිකත්වයේ එදිනදා ජීවිතයේ වැඩවලට ආපුවම නම් අපිට ඉතින් කල් තියා තීන්දුව කරන්න නම් බෑ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එනේන දෙයට මූණ දීමයි එතන තියෙන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපි හොඳ සීනුව නැත්නම් ඇටියට කටයුතු කරන්න පුරුදු වුණාම අපිට එතන ඉඳලා පුළුවන් නිවනට මේක උපකාරී කරගන්න. අපේ තියෙන ගැඹුරු අවිද්‍යාව ගැඹුරු ක්ලේශයන් දකින්න පුළුවන් මේ සිහිනුවනේ. දැකලා අපිට අර සාමාන්‍ය ජීවිතයේදී පොඩි පොඩි ප්‍රශ්නයක් සමාහන් කරගත්තා වගේ නෙමෙයි ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්නය निराකරණය කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අනුසය කෙලෙස්. අවිද්‍යාව තණ්හා වශයෙන් පවතින අනුසය කෙලෙස් ටිකත් පාලනය කරගන්න, ඒක හසුරවා ගන්න, ඒක සුද්ධ කරගන්න, පිරිසිදු කරගන්න පුළුවන් මේ මේ සිහිනුවණයි වීර්යය තුලින්මයි. ඒකට යන්නේ. එතකොට අපි බොහොම බරපතල ප්‍රවීණයි බවට පත් වෙනවා. මම හිතන්නේ අපි ඉක්මනින්ම මේ කටයුතු වලට යන්න පුළුවන් දැන්. ඉතින් ඊළඟ හමුවේදී ඉඳලා අපි ওই විදර්ශනා කමටහන් සාකච්ඡා කරමු. අදත් අපි තාම සරලවගේ තියෙන ඒවා මතක් කරා. පරිපූර්ණ මානසිකාර, ධාතු මානසිකාර සහ ජීවතික මානසිකාර කියන කමටහන් වලට ඉදිරි සාකච්ඡාවලදී යනවා. හොඳයි එහෙමනම් අද දවසේ අපේ සදාමමුට සම්බන්ධ වුණු පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර අපේ යෝගී හැම දිනාටම අපගේ ගෞරවයත් අපගේ ප්‍රසාදයත් පළ කරමින් මීට සහ සම්බන්ධ වුණු පින්වත් ඔබ හැම දිනාටම ආධුනික වශයෙන් සම්බන්ධ වී සිටින ඇත්තෝ ඒ වගේම ප්‍රවීණ ඇත්තෝ හැම දිනාටම මේ උතුම් අවබෝධය එදිනෙදා ජීවිතයේ කටයුතු ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කරගන්නට එතනින් එහාට ගිහිල්ලා අනුසය කෙලෙස් ධර්ම දැකලා ඒව දුරු කරගෙන පූර්ණ චිත්ත පාරිශුද්ධිය සත්තානං විසුද්ධිය කියලා මේ දේශනාව ආරම්භ කරපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පරම පවිත්‍ර විසුද්ධිය ඒවත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් උතුම් පරමාර්ථයෙන් අද සදාම් හමුවත් අපි නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.